මාර්ගය වඩන්න උත්සාහ කරමින් ඉන්නවා. මම දන්නේ මම කොතනද අතර ඉන්නේ කියන එක හරියටම. ඉතින් ඒකට අපි උත්සාහ කරගෙන තමයි ඔබතුමා තුමන් කතා කරේ. ආ වයස සාමාන්‍ය කීයක් වගේ? වයස දෙකකට 56ක් වෙනවා. ඇත්තට මට විස්තර ටිකක් කිව්වොත් ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන කිව්වොත් හරි මොකද්ද අහන්නේ අපෙන් කියන දේ යම් කිසි අරමුණක් ඔව් සමන්වස මේ මම මෙහෙම කියන්නම් මම මේ කාලයක් තිස්සේ අතරම කරන උත්සාහ කරා විවිධ ස්වාමීන් වහන්සේලා වගේ මම අහුවා බණ කියුවා මම දැනට දැනට මට අවබෝධන තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් දැන් ආයතන හයකට අපි ඇසහි තමු අපි අපිට ඇහැට පේන රූප කරේ රූප පේන්නේ කරුණු තුනක් නිසා එකක් තමයි යම් කිසි රූපයක් කෙරේ තියෙනවා ඈ විඤ්ඤාණය ඔය තුන නිසා අපිට ඇති වෙනවා ඔයත්කොට වෙනස්කයක් තුන එකතු නිසා අර ආලෝකයත් හෙවරල පොළොවට නිසා හෙවරල දෙක තියෙනවා වගේ ඒ තුනට තුන එකතු නිසා යම් දෙයක් ඇති වෙනවා මෙවීමක් ඇති වෙනවා අන්න ඒ දේ අරබය තමයි අපිට දැරීමක් එනේ රූපයක් විදියට ඊකොට ඒ රූපය ගැන අපේ පරණ මතකේ ඒ කියන්නේ මන ආයතනයේ ක්‍රියාත්මක වෙලා කල්පනා කර බලනවා පිස්ස මතකේ අපි ඉගෙන ගන්න දේවල් කල්පනා කරලා අතට පස්සට යනවා මේ මොකද්ද මේක ගහක් මේක මේ කොටේන කරා මේ ඔක්කොම පරණ දත්තට එකතු කරලා අපි දැන් ඇහැට වැඩිච්ච රූපෙට ගොතනවා සාදරනවා එහෙම කරලා අපි ඒකට තීරණ ගන්න මේක වටිනා දෙයක් මේක මේ වගේ දෙයක් ලොකු කතන්දරයක් ඒ ඔස්සේ ගොඩනගාගෙන යනවා එහෙම තමයි අපි සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වගේම කනට එන හද්දත් ඒ ඒ ආකාරයටමයි සද්දයෙන් දෙ හැරුනේ කරු තුනක හේතුවක් නිසා යම් කිසි සද්ද වා මාත්‍රයක් කනට ලැබෙනවා ඒ කනේ ක්‍රියාකට එතනින් ගොඩවට පස්සේ අපේ මනායතනයේ ඔස්සේ අපි කල්පනා මොකක්ද මේ සද්ද මේ මොකක් ගැනද කිව්වේ මම ගැනද කිව්වේ ආ මේ මේ මොන බාණ්ඩ ගැනද කිව්වේ මේ වටිනාකම හැමදේ ඔක්කොම අපි ඇඩ් කරනවා ඒක උගල මේක හොඳ නරක දිග සුබ අසුබ හැමදේම එකතු කරලා අපි ඒ ඔස්සේ අපි ක්‍රියා කරලා අපි මේ එක්ක චේතන පහල කරනවා ඒකෙන් විදිහට සමාජ ක්ෂේම තියෙන පුළුවන් මේක අකමැති වෙන්න පුළුවන් නැත්නම් අතර මෙලි අවස්ථාවක් ඔබතුමා ප්‍රශ්න කෙටි කරනවා නම් හොඳයි ඒ ආකාරයෙන් තමයි ස්වාමීන් ඒ වස්තු මම දැන් ওই විදිහට කල්පනාකට පස්සේ මට කල්පනා කරනවා දැන් රැට විශේෂම නිදාගන්න ගිය වෙලාවට දැන් මෙහෙම බලනකොට අපි ඇත්තටම මේ කල්පනා කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම තියෙන පෞද්ගලික දේවල් ගැන නෙවෙයි. අපි මේ මවාගත්තු දේවල් ගැන අපි සිතින් හදාගත්තු දේවල් ගැන අපි තර්ක කරනවා විතර්ක කරනවා. අපි කැමති වෙනවා අකමැති වෙනවා. අපි ඒක බොරුවක් ඔස්සේ ගිහිල්ලා අපේ මනස මෙහෙවනවා. ඉතින් මේකේ තේරුමක් නැහැ. ඊට මම එනවා. ඒව හිතාගෙන යනකොට මට හිතුවේ එන්න දුවනවා. මොකද හිත වැඩක් නැහැ නේ මොකද අපි මේ ඇත්ත වශයෙන් පෞද්ගලික දෙයක් ගැන නෙමෙයි මේ අපි කල්පනා කරන්නේ. අපි මේ බෝදාගත්තු හදාගත්තු දෙයක් ඔස්සේ තමයි මේ හිතාගෙන යන්නේ කියන එක. එතකොට හිතුවිලි හිතුවිලි ධාරාව ගලාගෙන එක එක්තරා අවස්ථාවක යටත් නතර වෙනවා මොකද මට තේරෙනවා බඩක් නැහැ නේද? තව හිතුවත් ඉතින් එන්නේ මේ වගේ හදාගත්තු දෙයක් ගැන මේ කතා කරන්නේ. මාවගත්තු දෙයක් ගැන වර්ණනා කරන්නේ. ඒවා ඒකට බර හිතුවේ අඩු වෙලා හොඳ නින්දකට යනවා හොස්ලාට ඒක තුලින්ම. ඔතන තමයි මම මේ අවස්ථාවට ඉන්නේ. ඔව් ඇත්තටම දැන් ධර්මයේ කොච්චර වගේ දැන් බුද්ධෝත්පාද දේශනා සාමාන්‍යයෙන් කොච්චර අහලා තියෙනවා කීයක් වගේ දේශනා සොයනවාතම හයක් හතක් වගේ අහලා තිබුණා දැන් ටිකක් කලින් අහගෙන හිටිය ඇත්තටම ඔය සාකච්ඡා ගියුවා ආ ඇත්තටම මේ මෙතන දැන් පැහැදිලි කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අපි මා කැමති වෙනස්ම විදිහකට බොහොම සරල විදිහකට ඔබතුමාගේ වෛද්‍යවෘත්තියත් එක්කලා ඉතින් පොඩ්ඩක් ගලපලා පොඩ්ඩක් ඔබතුමාටම ගැළපෙන විදිහකට මේක පැහැදිලි කරන්න සතුටුයි. හැබැයි බලමු අපි ඔබතුමාට කොයිතරම් දුරට ඔබතුමාට වටහා දෙන්න තමයි උත්සාහ කරන්නේ. මෙන්න මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඇත්තටම මේ මෙතන ඉස්සල්ලාම ඔබතුමාට වැටහෙනවද මෙතන ආත්මීය දෙයක් නැති බව? ආත්මීය දෙයක් නැතුව තේරෙනවා. ඒක ඒක සෙන්ස් එකක් මට එනවා. දැන් ඔටි කල්පනා කරලා බලනකොටම මට තේරෙනවා ආත්මීය දෙයක් නැති බව. මෙතන ඇත්තටම පුජ්‍යලයක ආත්මයක් කියලා දෙයක් තියනවාද කියන තැන තමයි මේ ධර්මයේ වැටහීම අපි සාමාන්‍යයෙන් දකින්නේ. ඒ කියන්නේ අතර මෙතන සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් තියෙන්නේ එහෙම දෙයක් නැහැ. ඔව් මට තේරෙන්නේ ක්‍රියාදාමයක් යම් දෙන ක්‍රියාදාමයක් කියන්නේ කියලා මට තේරෙන්නේ. ඒක වටහා ගැනීම අවබෝධ කර ගැනීම සහ අපි එදිනදා කටයුතු කරනකොට අපි අපිට මේ ඇත්ත වෙලා තියෙන අපිට මේ ආත්මීය ස්වභාවයෙන් මිදෙන්න බැරි කමක් තියෙනවා. අපිට අද ඒක ඇත්ත වෙලා තියෙනවා යථාර්ථයක් වෙලා තියෙනවා අපිට ආත්මීය ස්වභාවයක් දැනෙනවා ආත්මීය ස්වභාවයක් මේ මිනිස්සුන්ට දැනෙනවා එතකොට මේ මෙතන තමයි තියෙන ගැටලුව දැන් ධර්මයේ දැනුමක් වුණත් ඒ දැනුමක් කරගත්ත කෙනෙක් ඉන්නවා වගේ එයාට දැනෙන්නේ ඊට පස්සේ ඔව් එයා ගාව දැනුම තියෙනවා ඊට පස්සේ අපිට අපිට දැනෙනවා එයාටත් දැනෙනවා ඒ වුණාට එයා තාම එයා ඉන්නවා එයා නැති ස්වභාවයක් එයාට දැනෙන්නේ නැහැ ඔව්. ඔන්න ඔතනයි තියෙන්නේ මේ මෙතන අපි අපි කොහාටද මේ යන්නේ කියලා දිසා නැති අපි මොකද්ද මේ කියලා අපි හොඳින් අපි අපි සාමාන්‍යයෙන් අපිට වැටහෙන දේ අපි ඇත්තට මුණ දුන්නොත් ඔතනයි ඇත්ත තියෙන්නේ. කියන්න ඕන තන. ඔතනයි තන. ඒ කියන්නේ අනේතම් මම නේසෝ අමස්මි නමේසෝ අත්තා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා මේක සක්කාය දෘෂ්ටියක් කියලා ආත්ම දෘෂ්ටියක් කියලා. ඒක තමයි බුදුන් වහන්සේගේ ওই වචන කීපයක සම්පූර්ණ ධර්මයේ තියෙනවා බැලුවා. මම කියලා කෙනෙක් නැහැ. එතකොට මගේ කියලා දේවල් නැහැ. එතකොට ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක. එතකොට අපි අපි ඒක කොහොමද ගන්නෙ? අපිට ප්‍රත්‍යක්ෂ නැතුව අපි ගන්නෑ. මේක විශ්වාසයක් ඇදහිලක් නෙමෙයිනේ බුද්ධ බුද්ධ ධර්මයේ තුල තියෙන ප්‍රත්‍යක්ෂය. බුදුනාසේ කියන්නේ ඒව බල වෙන්න බලන්න. මේක මේක ඔබතුමාටම හැම කෙනාටම Tamanටම වැටෙන්න ඕනි කියලා සාන්දිටික ධර්මයක් කියන්නේ. Tamanට Tamanටම ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි බාර ගන්න කියන්නේ බුදුන් වහන්සේ කියන එහෙම නැත්නම් බාර ගන්න එපා. ඒ කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. Tamanට ප්‍රත්‍යක්ෂ විය යුතුමයි කියන එක. කාලහුත් කියනවනේ වගේ. ඔව් බුදුන් වහන්සේ එතනින් තමයි මේ ධර්මය පෙන්වන්නේ. එතකොට මෙතන අපිට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන තාක් අපිට අපිට ඒක අපි අපි කොයිතරම් දක්ෂද කියන එක. එතනයි තියෙන්නේ කුසලයේ කියන්නේ. කුසලතාවය කියන්නේ දක්ෂතාවය. ඒකයි තමයි. එතකොට ඒ තමන් කොයිතරම් දක්ෂද, තමන් කොයිතරම් ප්‍රඥාවන්තද, ප්‍රඥා ගෝචරද කියන එක ඔතනින් තමයි නිර්ණය වෙන්නේ. සාමාන්‍ය සම්මුතිය තුළ අපි ඉගෙනගත්ත දැනුම් පද්ධතිය මෙතනට අදාළ නැහැ. සම්පූර්ණයෙන්ම මේක වෙනස්ම මානයක් මේ බුද්ධ ධර්මය කියන එක සත්‍ය සත්‍ය ගවේසි කින් සත්‍ය ගවේසි කින් කුසල ගවේසි කියලා බුදුන් වහන්සේ ධර්මයේ පෙන්නනවා බුදුන් වහන්සේ සත්‍ය ගවේසි අතරම බුදුන් වහන්සේ සත්‍ය හේව්වේ බුදුන් වහන්සේ මේ මේ සත්වයා දුකට වැටෙන්න අවිද්‍යාව අවිද්‍යාව තියෙනකන් සත්‍ය නැහැ කියන එකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. අවිද්‍යාව තියෙනකන් දුකෙන් මිදීමකුත් නැහැ කියලා කියන්නේ. ඔව්. ඒකට අපි ඉන්නේ අවිද්‍යාව තුල කියන එක බුදුන් වහන්සේ පෙන්නනවා. ඕක පෙන්වන්න තවත් හොඳ උපමා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද නවීන දැන් අපි ඉන්න දැන් ඉන්න අපි මේ මොහොතේ අපි අපි දරන අපි පේන දේවල් දිහා බැලුවොත් අපි ඉගෙන ගත්ත අපේ දැනුම් පද්ධති දිහා බැලුවොත් අපි දන්නවා ලෝක විනාශයක් ගැන මේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. සූර්යාගේ රශ්මිය වැඩි වෙලා හත් ගුණයක් තරම් විශාල වෙලා බුද්ධ දේශනාවෙනුත් ඒ වගේ එකක් අපිට හමු වෙනවා. මේ විද්‍යාඥ අයිසන්බර්ග් වගේ මේ විද්‍යාඥයින්ගේ ඒව ඒවා තාරක විද්‍යාඥයින්ගේ බලුවාත් අපිට පේනවා සූර්යාගේ රශ්මිය විශාල වෙලා පෘථිවිය ගිල ගන්නවා කියන එක ඒ කියන්නේ පෘථිවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවියම අළු වෙලා නැති වෙලා යන ස්වභාවයකට මේක මේ විනාශය සිදු වෙනවා කියන එක. එතකොට එහෙමනම් මේ පෘථිවියම සම්පූර්ණයෙන්ම අළු වෙලා නැති වෙලා යනවනම් මෙතන මුකුත්ම අභ්‍යවකාශය ඊට පස්සේ අභ්‍යවකාශය නම් ඉතුරු වෙන්නේ එතන මුකුත් නැත්තම් කොහොමේ කියන එක. කොහොමේ කියන ඒවා. කොහොමේ කියන ලෝක. ඔව්. දැන් එහෙනම් කෝය කියන දිව්‍ය ලෝක. කෝය කියන තිරියන් ලෝක. කෝය කියන මනුස්ස ලෝක. දැන් ඔක්කොම පෘථිවිය විනාශ වෙලා සේරම අළු වෙලා අභ්‍යවකාශයේම අවසානයේ එම්ටිනස් නම් සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශයේ බවට පත් වෙනවා නම් මේක මේක සම්පූර්ණයෙන්ම අළු වෙලා නැති වෙලා යනවා නම් දැන් කෝය කියන ඒවා කියලා. හැබැයි ඒවලත් හරි එක එක්ස්ප්ලනේෂන් එක විස්තර කිරීම කරලා තියෙනවා අර ආවාස ආවාස්තරලි වල තමලකට යන වට්ටිය එහෙම කියලා විස්තර කිරීම තියෙනවා ඉතින් මට අපිට තේරුන්නේ නැහැ කියප එක අවුන්නේ නැහැ දැන් ඒ රෝග විනාශයක් වෙන අවස්ථාවේදී මම කියවතු ඒක පොතක ඔක්කොම ජීවීන් ආවාස්තර ආවාස්තර කියන බ්‍රහ්ම ලෝකයට යනවලු ඉතින් උඩ තල වලට යනවලු ඒ අවස්ථාවේ ඒ කාලයක් කරකල්ල පෘථිවි ආගම ඇතිවීම වෙනකල් නම් ඒ කාල තුන ඒගොල්ලෝ ආපස්සට කොහෙද කොහෙද ඔවා තියෙන්නේ බුදුන් වහන්සේ ඇත්තටම බුද්ධ දේශනාවට හරියටම බැලුවොත් එහෙම ඕක ගලපලා බුදුන් වහන්සේ හැමතිස්සම පෙන්නන්නේ චිත්තේන නියති ලෝකෝ සිත තුලයි ලෝකෙම වෙන්නේ බුදුන් වහන්සේ පෙන්නන්නේ බාහිර ලෝකයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ රෝහිතස්ක ලෝකේ බාහිරින් හොයන්න එපා සිත තුළින් දකින්න කියලා. ඒතර ප්‍රභාස්වරය කියන්නේ දැන් පුංචි දරුවා ප්‍රභාස්වරං චිත්තං කියනවා. එහෙම නේද? එතකොට ප්‍රභාස්වරය කියන්නේ මේ මේ ප්‍රභාස්වර සිතේ ඉරිසියා වෛරය ඒව මොනවත් නැහැ. ප්‍රභාස්වර සිතේ ඔය අපි කතා කරන කිසිම නමක් නැහැ. මේස පුටු ඇඳන් ඔය අපි සම්මුතිය කතා කරන කිසිම නාමයක් නැහැ. පුංචි දරුවා ඉපදිච්ච ගමන් අපේ අපේම අපේම පුංචි කාලේට ගියොත් අපි අපි කිසි දෙයක් මේ ලෝකේ ඉපදෙනකොට දන්නේ නැහැ. ඔව්. ඒක නෑ පුංචි දරුවෝ අහන්නේ පුත් අම්මේ අර මොකද්ද? ඊට මොන්ඩිසෝරියකට කියලා දෙන්නේ මේ රතු පාට, මේ yellow, red, blue ඔක්කොම දාන්න එපා දත්ත. ඔව්. කම්පියුටර් දත්ත දානවා වගේ මුකුත්ම නැහැනේ emptiness නේ. එතකොට මේ ප්‍රභාස්වර සිත කියන්නේ ආබස්සරේ තමයි. හා හා හා. වැටුණාද ලෝකේ විනාශ වෙලා තියෙන සිත ඇතුළේ? ඔව් ඒක තමයි ඒක. ආවස්තර බ්‍රහ්මලෝකයෙන් පල්ලෙහා විනාශ වෙනවා කියන්නේ මේ ප්‍රභාස්තර සිතාව තියෙනවා කියන්නේ. ඔය සප්තසුත්‍රකම සූත්‍රයේ තියෙන්නේ මේ සිත තුල 31 ලෝක ධාතුව බුදුන් වහන්සේ ගයාශීෂයේ බෝධි මූලේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය ජයගත්තේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ජයගත්තේ කොහෙවත් කියලා යුද්ධ කළා නෙමෙයි. බුදුන් වහන්සේ සිත තුලින් දැක්කේ. ඔව්. එතකොට සිතේනේ තියෙන්නේ. චිත්ත විපර්යාස 31 ලෝක ධාතුවම සිතේ තියෙන්නේ. සිත තුලම තියෙන සංඥාවල සුකුම ස්වභාව අනුවයි ලෝක සකස් වෙලා තියෙන්නේ. සිත තුල වෙන මේ හීන වගේ ලෝක. දැන් ඔබතුමා හීනයක් දකිනවනේ. මේ ඇත්ත වගේ. ඔව් දකින්නටත් වගේ. ඒ වගේම තමයි මේ දිව්‍ය ලෝකෙත්. හීනයක්. හීනයක් ඇත්ත වගේ පේනවා. දැන් හීනයක් ඇත්ත වගේ හීන ඇතුලේ පේනවනේ ඔබ ඔබතුමාට. එතනදී බොරු කියලා හිතෙන්නේ නැහැ. ඒකම තමයි මෙතන දිව්‍ය ලෝක ඔක්කොම කතාව තියෙන්නේ සිත තුළ සංඥා සුකුමත්වය තුළ සංඥා මේක ලොකු කතාවක්. සංඥා කියන්නේ බාහිර මේ අපිට පේන හැම දෙයක්ම සංඥාවක් විදියටයි මනස ඇසුරු කරන්නේ. අපි කියන්නේ හිතට තිබහ වුණාට හිතට වතුර බොන්න බෑ. හිතට බඩකින් වුණාට හිතට බත් කන්න බෑ. ඔබ ඔබතුමා හොඳට බලන්න හිත වතුර හිතට වතුර තිබහයනේ. ඒකට හිත කවදාවත් උත්තර බීලා නැහනේ. ඒක හරිනේ ඒක. ඔව්. ඔව්. ඒක ඒ කියන්නේ හිතට බඩකින් උනාට හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න ඕන උනාට හිතට ඇවිදින්න බෑ. හිතට කවදාවත් එළියට එන්න බෑ. ඔව්. දැන් අපි සැප විඳින දුක් විඳින හිතින්. නමුත් අපිට මේ සේරම බාහිර වර්ණ ශබ්ද සේරම හිතට ධම්ම විතරයි. ඒ කියන්නේ සංඥා විතරයි. ඔව්. දැන් මැරෙන්නේ හිතද කයද? හිත නේද? ඒ කය වල්ලන්නේ හිත මැරෙන නිසානේ. හිත නැති නිසානේ. එහෙනම් දැන් මැරෙන්නේ හිතනේ. ඔව්. එතකොට හිතට හිතනම් මේ මේ හිතට හිතනම් මේ හිත නැත්තම් මේ ශරීරයෙන් වැඩක් නැත්තම් එතකොට මේ අපි කතා කරන්නේ හැමදේම අපේ මේ මේ මේ හිත ගැනයි. ඔව්. එතකොට මේ අපි කියලා කියන්නේ ශරීරෙ නෙමෙයි හිතටයි. හිතට. එතකොට හිත තමයි මැරෙන්නේ. එතකොට හිත හැම මොහොතෙම මැරෙනවා හැම ෂණේ. හැමෂරේම සිතක් ඉපද නිරුද්ධව. ඒක තමයි තින්නම් සංගති පස්සෝ කියලා ඔබතුමා ඔය කිව්වේ. ඔබතුමා කිව්වේ ආලෝකයක් ගසක් නිසා වැටෙන සෙවණැල්ල තමයි තින්නම් සංගති පස්සෝ කියන්නේ. ඒ කියන්නේ ආලෝකයක් නැතුව මේ චක්කු විඤ්ඤාණ සිතක් ගැන කතා කරන්න බෑ. පේන සිතක්. දැන් ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැත්තම් අන්ධකාරයේ පේන්නේ නැත්තම් එහෙනම් මේ පේනවා කියන වර්ණසිත චක්කු විඤ්ඤාණසිත ආලෝකයට අයිති. ඔව්. මෙතනදී හොඳින් ගලප ගන්න ඕනි ආයතන පහ. අස කන දිව නාසය කය. එතකොට මේ ආයතන පහ පංචායතන වෙනයි මනෝවිඤ්ඤාණ වෙනයි. ඔව්. එතකොට hard disk එක වගේ මනෝවිඤ්ඤාණ ටික. එතකොට ස්පීකර් එක, කැමරා එක, කැම් එක, ඔය කම්පියුටර් එකේ තියෙන අනිත් උපාංග ටික වගේ තමයි ආයතන පහ observe කරන, දත් observe කරන එම සිස්ටම් එක. ඔව්. ඒ සිස්ටම් එකම තමයි මේ තියෙන්නේ. ඔව්. මෙයා උපමා ගන්න පුළුවන් එහෙම. එතකොට අපිට හොඳට පැහැදිලි වෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ ඇසට බෑ තීරණ ගන්න. කනට බෑ තීරණ ගන්න. එතකොට කකුලට බෑ තීරණ ගන්න. මනසෙන් ඔක්කොම කරන්නේ. ඔව් ඔක්කොම යන්නේ මනෝවිඤ්ඤාණයෙන් කියලා දැන් යම්කිසි චිත්ත කියන්නේ මේ මේ මේ කාය මෙතන තියෙනවා කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා මේ චිත්තානුපස්සන ටික තමයි මේ කියන්නේ. ඔව්. චිත්ත හැදෙන හැටි. හිත හැදෙන හැටි දැනගත්තොත් හිතෙන් මිදෙන හැටිත් එතනම තියෙනවා. ඔව්. මැජික් එක කරන හැටි දැනගත්තොත් මැජික් එක හරියටම මැජික් නැති වෙනවා. මැජික් එකේ ඇත්තක් නැහැ. දැන් අපිට ඇත්ත ලෝකේ ඇත්ත දැන් මේ ලෝකේ සැබෑ ලෝකේ මේ මායාව පේන්නේ ඇත්ත වෙලානේ. මායාව ඔව් දැන් මායාව හැදිලා තියෙන සිතින්නේ. හදාගෙන ඉන්නේ. එහෙනම් මේ සිත හැදෙන හැටි තමයි දකින්න ඕනේ. ඒක තමයි පටිච්චසමුපාදේ තියෙන්නේ. තමයි පටිච්චසමුපාදයේ තියෙන්නේ. දැන් මේ සිත කියලා දැන් ආත්මයක් නැත්te කියමුද කියලා බලවම තමයි ඔක හොඳට වැටහෙන්නේ. දැන් අන්න දැන් ගත්තොත් එහෙම ආලෝකයක් අපි ගාව මෙහෙම අපි අපි ළඟ ඉපදිච්ච ගමන් අපි මුකුත් දන්නේ අපිට දත්ත නැහැනේ. ඒතොර අපි අපි කොහොමද පළවෙනි සිතක් හැදෙන පළවෙනි සිත හැදෙන හැටි බලමු. දැන් මේ මොහොතේත් අපිට සිතක් එනවනේ. දැන් පොත දකින්න හිත කියලා අපි කියනවනේ. එතකොට පොතක් බාහිර නැහැනේ. අපි කියනවනේ අපි හිතින් අපිත් අපි හිතින් හදාගෙනයි බලන්නේ කියලා. බාහිර හතරමහා භූත අපිට පේන්නේ අපිට පේනකොටම පේන්නේ පොතක්. අඩතල එනකොටම නමක් කියනවා. අපිට පේන්නේ ඕ අපිට පේන්නේ මේ මුට්ටියක්, ඇතිලියක්, වලඳක්, කෝප්පයක්, පිඟානක් වුණාට ඔක්කොම මැටි තියෙන්නේ අලියෙක් වගේ සතෙක් આવුත් ඔක්කොම පාගෙන යනවා. නමුත් අපිට අර හැඩතල වලට නම් තියෙනවා. ඒකෙත් අපි අතුරු කරන්නේ නම් ටිකක්. ඔව් අපි අතුරු කරන්නේ නම් ටිකක් අපිට මහ භූත පේන්නේ. නමුත් එළියේ තියෙන සේරම දැන් ගේ ගිනි ගත්තොත් ඔක්කොම ගිනි ගන්නවා. දුමක් වගේ සේරම මේසත් ගිනි ගන්නවා පුටුත් ගිනි ගන්නවා ඇඳනුත් ගිනි ගන්නවා රූපත් ගිනි ගන්නවා පින්තූරත් ගිනි ගන්නවා සමහර වෙලාවට වහලට දාලා තියෙන ලීඩ් ගිනි ගන්නවා ඇස්බෙස්ටොස් වගේ ඒවත් ගිනි අරගෙන අන්තිමට ඔක්කොම ගිනි ගන්නවා වගේ පේනවනේ පෘථිවිය ගිනි ගත්තා වගේ එතකොට බලනකොට ඔක්කොම මහ භූත කියන්නේ ඒකනේ අයිස් කැටේ රස්නිය වැඩි වුණාම ද්‍රව වෙනවා තව ටිකක් රත් වුණාම වාෂ්ප වෙලා නැති වෙනවා මේ සේරම ඔන්න ඔය න්‍යායට තියෙන්නේ පවතින කිසිවක් නෑ මේ මේ සබහා මේ සබහා දහම තමයි අතරම මහ භූත මහ භූත කියන්නේ භූත වෙනවා කියන්නේ සකස් වෙනවා සකස් වෙනවා කියන්නේ මේ සබහා දහමේ න්‍යායක් සීතල වුණොතින් වතුර ඉස් කැටේ වෙනවා තව ටිකක් රස් රස්නි වුණොතින් වාෂ්ප වෙලා නැති වෙනවා මේක අනිත් පැත්තට මේ පැත්තට චක්‍රයක් වගේ යනවා දැන් ඔය ජල චක්‍රය පෙන්නන්නේ ඔය මුහුදේ වතුර පායන කාල රස්නිය වැඩි වෙලා අර අර මොනවද වැහි වලාකුළු වෙලා ආයිමත් ඒක පහත් වෙලා සීතල වෙලා ආයි පොළොවට වැටෙනවා කියලා වැස්ස විදියට චක්‍රයක් පෙන්වනවා සර්කල් එකක් පෙන්වනවා මේ විදියමනේ සබදාමේ සේරම මේ කොස්කහ අග්නි තියලා දැම්මොත් කෑලි කෑලි කපලා දුමක් වගේ නැති වෙලා යනවා ඔබතුමාගේ ශරීරයේ හිතරෑ කියලා අන්තිමව අවන්න කර දානවනේ සේරම වාෂ්ප වෙලා නැති වෙනවා දුමක් වගේ නැති වෙලා යනවා දැන් ඔක්කොම බලාගෙන මේ එකම සර්කල් එක චක්‍රයක් යන්නේ. එතකොට නෑ. එතකොට බැලුවාම එහෙම මෙතන කිසිවක් අපි හිතන ඒවා නෑනේ. චක්‍රයක් නිසා තමයි පවතින්නේ. පවතින දෙයක් නැහැ මේකේ. මේකේ තියෙන්නේ හේතුඵල දහම. හේතු නැත්තම් නැහැ. ඒ කියන්නේ ආලෝකයක් නැත්තම් පේන්නේ නැහැ. දැන් පේනවා කියන හිත ආලෝකයට අයිති. දැන් අපි කියනවානේ අපේ ඇඟේ හිත තියෙනවා කියලා. ඔව්. නමුත් ඇඟේද හිත තියෙන ආලෝකයක් නැත්තම් පේන්නේ නැත්තම් ඒ ආලෝක සිත ආලෝකයට අයිති. ඔව්. ඒක නැත්තම් පිට හට ගන්නෑ නේද? ඔව් එහෙනම් ඇඟේ නම් සිත තියෙන්නේ අඳුරෙත් ඕනම වෙලාවක පේන්නේ නැහැ. සිත තියෙන ඇඟේ. දැන් චක්කු විඥාන සිතක් අපිට ආලෝක සිතක් පෙන්වන්න වර්ණ සිතක් පෙන්වන්න ගන්න බෑ. ආලෝකයක් නැත්තම් පේන්නේ නැත්තම් වර්ණ සිතක් එහෙම ගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම එහෙනම් මේ සිත තියෙන ඇඟේද කියලා ඇඟට පනවන්න බෑ. බාහිරත් එහෙමනම් 100 100 අර මෙතන භාගයට භාගයක් තියෙන එළියයි තියෙන්නේ. එතකොට මෙතනයි මෙතනයි සාධක වෙලා තියෙනවා. හේතු නැත්තම් නැහැ. හේතු තිබ්බොත් තියෙනවා. ශබ්ද සිතත් එහෙමනේ. ශබ්දයක් නැත්තම් ඇහෙන්නේ නැහනේ. එහෙනම් එතන එතනක් තියෙන ඇඟට පන මේක ඇඟ ඇතුලේ හිතක් තියෙනවා කියලා එතනත් ගන්න බෑනේ ශබ්ද සිත. මේ හැම එකම එහෙමනේ. ගන්ධය ගන්නත් බෑ, රස ගන්නත් බෑ, කිසිම දෙයක් ගන්න බෑ. ඒක හේතු හේතුඵල විදිහටයි ගන්න පුළුවන්. මේ ආරයනවා සමා වෙන්න. එතකොට මනායතනයේදී හිස්තික් මතු වෙනකොට ඒක කොහොමද? මනායතනය කියලා 아무තුම දෙයක් නෑ කොහෙවත්. මන ආයතන මෙතනමයි සකස් වෙන්නේ. ඔය චක්කුංච පටිච්ච රූපේච උපපච්චේ චක්කු විඥාන කියනකොට රින්නම් සංගති පස්සෝ කියනකොට එතනක් තියෙන මන ආයතන. ඔව්. ඒ කියන්නේ මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට පේනව නෙමෙයි අපි හිතලා හිතන දෙයක් තියෙනවා. දැන් අපි හිතනවානේ මේ පොතක් කියලා අපිට පේනකොට අපිට නමක් නෙපේන්නේ. මේ අඹගා මේ පොත. ඔබතුමා ඔබතුමාලා වටේ බලනකොට ඔක්කොම නම් ටිකක් නෙපේන්නේ. ඉතින් එකකව නම් ගහලා නැහැ. දැන් ඔබතුමා ඉපදිච්ච දවසේම ඔතන තමයි පළවෙනි සිත කියලා අපි ගන්නෙ. දැන් ඔබතුමා ඉපදිච්ච දවසේ ඔබතුමාගේ පළවෙනි සිත හැදෙන විදිය නිකන් උපමාවක් විදිහට ගත්තොත් අම්මානේ ගොඩක් වෙලාවට ඉස්සරහා ඉන්නේ. එතකොට බාහිරින් අම්මා අම්මා කියනවනේ. අවුරුද්දක් විතර යනකොට මේ දරුවට මේ ශබ්දේ අර අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙලෙනවා වගේ අර බාහිර අම්මා කියනකොට ඒක මේ දරුවගේ සොරාලේ මෙතන ප්‍රතිකම්පණය වෙනවනේ අර අහසේ විදුලි කරනකොට ජනෙල් හෙලෙනවා වගේ අර අර අර අර වායුවත් එක්ක ප්‍රස්වාසයත් එක්කලා අර විසිල් එක වගේ වදින ගමන් මම් මම් මම් මක් ගාලානේ මුලින් කියවෙන්නේ. මේක එකපාරට අම්මා කියන්නත් බෑනේ. එතකොට මම් මම් මක් ගාලා අම්මා කියනකොට ඇත්තටම අර හැඩතලය එනකොට අර බාහිරින් සද්දේ ඒ සද්ද දීපු නිසානේ. නැත්තම් කොහොමද ඇමරිකාවේ ඉන්න දරුවෙක් මද කියන්නේ එයා කියන්නේ ඒක නෙමෙයි. එතකොට කොහොමද මේ දරුවා චීනේ චීනෙට ගිහින් තිබ්බොත් දැන් එකම දරුවා චීනෙට ගිහින් තිබ්බොත් එයා කොහොමද අර චිච් චිච් ගාන එක කරන්නේ? එතකොට එයා මේ ශබ්ද දාන්නේ අර හැඩතලයටනේ. එතන තියෙන හැඩතලයට ඒ ශබ්ද දානවා. එතකොට මෙයා ඉන්දියාවට ගිහින් තිබ්බොත් එතන තියෙන හැඩතලයට ඒ ශබ්ද දානවා. හැඩතලයට ශබ්ද එකතු වෙන එක තමයි සිත කියන්නේ. ඒකයි ඒකයි අපි පෙන්නේ ditta සුත කියලා. මේක මේ පටිච්ච වෙනවා, ගැට ගැහෙනවා කියන එක. කම්පණය මේ මේ ආලෝකයත් එක්කම එනවා. මේ මේ ගැට ගැහලා තියෙනවා. හැඩතලෙත් එක්කම. එතනයි සිත තියෙන්නේ. එතනයි විඤ්ඤාණය. එතනයි තියෙන නාමය රූපය ගැට ගැහෙන. අපි නිකන් දල වශයෙන් මේක ඔබතුමාට වැටහෙන්න සරල කරලා ගත්තොත් ඔය ඔය තින්නම් සංගති පස්සෝ කියන ඔය ක්‍රියාවලිය සාමාන්‍ය ඕනම කෙනෙකුට ඔය සාමාන්‍ය පොඩි දරුවෙකුට ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියනවා නම් මේ රූපෙට නාම ගැට ගැහෙනවා කියන එක shabdයයි මේ හඩතලයට shabd ගැට ගැහෙන එකයි බලන්න හොඳට දෙකම එකයි ඔව් හොඳට ඒක බැලුවම තේරෙනවානේ දැන් දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වා ඔබතුමාට ඔබතුමාගේ අම්මාගේ රූපේ එනවනේ එළුවට මතකයටක් ගාලා ටක් ගාලා එනවා ඒක රූපේ කොහොමද ආවේ shabdෙන් අතන ගැට ගැහුණානේ ගැට ගැහිච්ච එකනේ එන්නේ දැන් ඔබතුමාගේ යාළුවෙකුට අම්මා කිව්වට ඔබතුමාගේ අම්මගේ රූපේ එන්නේ නැහැ එතකොට ඒසට එයාගේ ගැට ගැහිච්ච එක යාට එනවා. ඒ શબ્දෙට ගැට ගැහිච්ච එකක් යාට තියෙන රූපයක්. શબ્දෙට රූප. දැන් බලන්න ගැට ගැහිලා තියෙනවා. නාමය රූපයයි ගැට ගැහිලා. ඒකයි විඥානයේ සිත දැන ගැනීම. දැන් බලන්න ඔබතුමාට ඒ විදිහට ගැට ගැහිච්ච කොච්චර දැන් එනවද කියලා දැන් මේ මොහොතේ පොත කියන එකත් අවිලා තියෙන මුලින්ම මේක අතීත සංඥාවක්. එතකොට ඒක ඒකනේ අපි නිමිත්ත කියන්නේ පොත නිමිත්තනේ අම්මා පොත මේසේ අඳ ඔක්කොම නිමිතිනේ ඒකමනේ එතකොට සංඥාව කියන්නේත් ඒකමනේ හොඳට බලන්න බලන්න ඔක්කොම අපිට සංඥාව ඔක්කොම ඔව් බලන්න එතකොට මේ මේ එතකොට භවය කියන්නේ පොතම මේසි පුටු ඇඳ සේරම මේ භවේ ඒකම භවය කියන්නේ එතකොට මේ මේ මේ සේරම තියෙන භවයක් තියෙනවා මේසි පුටු ඇඳ මේ සේරම ගෙවල් දොරවල් ඉර හඳ පුතුය මේ ඇමරිකාව ඔක්කොම තියෙන මේ භවය ඔබතුමාට තියෙනවා කියන්නේ ඒක ඔක්කොම එකතු වෙලා භවය හැදිලා තියෙනවා. ඒතර භවය කියන්නේ පොතමයි බලනකොට. එතකොට දැන් බලනකොට මෙතන නාමයයි රූපයයි දිත්‍ය සුත මුත දැන් සුවදිනුත් අම්මා රූපේ එනවනේ හැඩතල එනවනේ දැන් ඒක හොඳටම දරු අම්මත් එක්ක ළඟින් හිටපු දරුවෙකුට ඒක සුවදාවත් එයා අන්දෙක් වුණත් එයාට අම්මා කියලා එනවා අපරාම් බලව ඔව් ඒ සංඥා මෙතන දිත්‍ය සුත මුත කියන්නේ මේ සියල්ලම ద్వාර පහෙන්ම එන ඒවා එකතු වෙනවා කියන එකයි ඔව් රස සුවඳ ගන්ධේ ඒ කියන්නේ එතන ශබ්දේ වර්ණේ දැන් ශබ්දේ වර්ණේ ප්‍රකට නිසා තමයි දික්ක සුත කියලා බුදුන් වහන්සේ ඒක පැහැදිලිවම කියන. දික්ක සුත මුත කියලා. මුත කියන්නේ අර ඔක්කොම දැනීම් ටික. කියන්නේ උණුසුම සීතල තේරම දැනීම් මුත කියලා ගන්නවා. අතන වර්ණේ ගන්නවා දික්ක කියලා සුත කියලා ගන්නවා ශබ්දේ. එතකොට දැන් මෙතන දැන් පළවෙනි සිත හැදෙන හැටිනේ අපි බැලුවේ. ඒ කියන්නේ මේ සංකාරයනේ හැදෙන්නේ. සංකාරයනේ ඔය අම්මා කියන්නේ ඒක શબ્දයන්නේ. ඒකනේ පළවෙනි සිත. ඒතකොට සංඛාරනේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ මේක නොදන්න කමනේ මේ ඇත්ත නොදන්න කමනේ අපි දැන් ඇත්ත වෙලානේ අපිට දැන් අම්මා. ඔව්. නමුත් මෙතන සබාධාමේ සංසිද්ධියන්නේ දැන් මේ විදිහට අර බල්ලන්ට කැම දෙනකොට පිඟානට තට්ටුවක් දානකොට බල්ලා කටට කෙලවුණන එක බල්ලට රූපම වෙනවා. කැමම වෙනවා. මෙහෙන් පිඟාන තට්ටු වෙනකොට බල්ලට කැම වෙනවා බල්ලා බුරනවා. බල්ලා සමහරට කැම දාන තැනවත් නැහැ. බල්ලා ඉන්නේ කුටුවේ. නමුත් කැම බෙදන්නේ වෙනින් තැනක. නමුත් සද්දේ පිඟාන එල්ලෙනකොට බල්ලා අරේ බුරනවා. ඒකෙන් uh, තේරෙනවා මේ මේ shabdෙට මේ මේ චිත්ත නියාමයේ හොඳට පැහැදිලි වෙනවා. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන එක සබහාදාමේ සංසිද්ධියක් තියෙන. ස්වභාවික සංසිද්ධියක්. අපි ගත්තොත් අපි මෙතන ආත්මයක් පනව ගත්තට අතර මෙතන ආත්මයක් තියෙනවද බැලුවොත් එහෙම මේ ගහ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැද්ද? අපි හුස්ම ගන්න හිතලද? එතකොට අපි කෑම දිරවන්නේ හිතලද? අපේ ඇඟේ ලේ ගමන් කරන්නේ හිතලද? එතකොට මේ ගහේ මේ පෘථිවිසාරේ උරා ගන්න කේසනාලිකා පද්ධතියක් තියෙන ගහත් ඒතර කෑම ගන්නවා. කෑ ගහත් එතකොට හුස්ම ගන්නවනේ ප්‍රවාහ සංශ්ලේෂණය කරනවනේ. එතකොට ගහේ ගෙඩි හැදෙන්නේ නැද්ද? එතකොට මේ හැමදේම දැන් අපි ආත්මයක් අපිට පැනනකොට අපි ගහට ආත්මයක් පනවන්නේ නැහැ. නමුත් මේ බාඳුරා වගේ ශාකයක් ගත්තොත් මේ සත්තුන්ව ගිලිනවලු. එතකොට බැලුවාම දැන් දැන් ඔය නිති කුඹා වගේ එහෙම නැත්නම් ඔය මේ කතුරු මුරුංගා වගේ ශාක හවසට කොට කොළ ඇකිලෙලා ගා ඒ ඒ හිරු එළියට ඒ හිරු එළිය බහිනකොට ඒව නිදි ගන්නවා. දැන් අපි අතරම මෙතන මේ පෙන්වන්න යන්නේ සංඛාරා. අපි අසුරු කරන්නේ සංඛාරා. සංඛාරා කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. සංඛාරා කියන්නේ මෙන්න මේ අපිට අර ශබ්ද ඔක්කොම ගැට ගැහිලා හැදුණු සංඛාරා. ඒ කියන්නේ සංඛාරා කියන්නේ එතන සකස් වුණු දෙයක්. සක්කාය කියන්නේ. ඔව් ගොඩ ගොඩම එකතු වෙන එක. ඒ කියන්නේ සංඛාරා කියන්නේ දැන් වේදනා සංඥා සංඛාර. වේදනා කියන්නේ හැඩතලේ එන්නේ හැට. ඒක සංඥාව තමයි හැම වේදනාවම විඳීමක්ම දැනෙන සංඥාවක් එපා අපි කියන්නේ. යම් කිසි දෙයක් කාට හරි පෙන්වන්න සංඥාවකින් එපා පෙන්වන්න. අතින් වයින් මොන හරි වර්ණකින් හරි මොන හරි සංඥාවකින් කාට හරි අපි දෙයක් කියන්නේ. අපිට දැනෙන හැමදේම කියන්නේ. එතකොට මේ අපිට එන හැඩතලේ ඒක තමයි වේදනා. ඒ වේදනා ඒකයි මේ සංඥා ඒ සංඥාව තමයි ඒ ඒ මොහොතේ ඒ වේදනාවට එන සංඥාව පෙර සංඥා සමග ගැලපෙන්නේ ඒ මොහොතේම ඒකත් එක්ක එන එක ඒක සංඛාර සබ්දේ. ද හැඩතලයක් එනකොට සබ්දෙත් එක්ක එන්නේ. අපිට මේ චිත්ත චිත්ත නියාමයේ අපි අපිට වැටෙන්න ඕනේ. මේ අපිට සත්තුන්ට තේරෙන්නේ නැතුණාට මේක මනුස්සයාට මේක වැටෙනවා. මෙන්න මේ මෙහෙම මෙහෙම මෙහෙ මේ මේ මේ මේ දැන් මේ ආවේ શબ્දයක් විතරයි මෙතන රූපයක් අපි ඊළඟට මේ මෙතනින් සද්දෙත් එක්ක රූප ගැට ගැහිලා තියෙන බව අපිට මේ මොහොතේ ශබ්ද වලට රූප තියෙනවා හැබැයි අපිට ආපු ඒ ඒ අපි ගැට ගහගත්ත සංඥා කියන්නේ ඒ කියන්නේ අපිට අපිට නෑනේ චීන භාෂාව අපි දන්නේ නෑනේ. චීන භාෂාව දන්නේ නෑ. ඒ શબ્ද අපිට දැම්මට රූප නෑනේ. එන්නේ නෑනේ. එතකොට ඒවට ඒවට නෑ කියන්නේ එතන අපිට සංකාර සකස් වෙලා නෑ කියන එක. ඔව්. එතකොට නමුත් අපිට දැන් මෙතන අපි ගාව තියෙනවා සංකාර ගොඩාක් සකස් වෙච්චා. ඒ සංකාර ලෝකය කියන්නේ අපි අපිට මේ සකස් කරගත්ත ලෝකේ විතරයි. නැති දේවල් වලට අපිට නෑ. දැන් මෙතන අපි එළිය අපි බලනවා කියලා අපි හිතුවට අපිට අපි හිතනවා අපිට සේරම පේනවා කියලා. නමුත් අපිට මේ සංඥා තියෙනේමයි සංකාර ලෝකේ විතරයි පේන්නේ. ඊට එහා අපිට අපිට බලන්න පුළුවන් කමන්නේ මොකද අපිට අපිට අපිට නැහැ එහෙම හැකියාවක්. දැන් ඔබතුමා වටේ බැලුවොත් ඔබතුමා ඔය දන්න ඔක්කොම නම් ටිකක්නේ කතා කරන්නේ. අරක පුටුව මේ කියන්ද මේක මේක කියලා. නමුත් ඔබතුමාට මග ඇරෙන ගොඩාක් දේවල් තියෙනවා. ඔබතුමාට ඒවට සංඥා නැහැ. ඔබතුමාට සංඛාර නැහැ. නමුත් සංඛාර තියෙන ලෝකේ විතරක් අපි හදාගෙන ජීවත් වෙනවා. අපි හදාගත්ත ලෝකයක් මිසක් ඒක කොහෙවත් තියෙන ලෝකයක් නෙමෙයි. ඒ කියන්නේ ඒකයි අර මෙතන මේ සංඛාර අඳුන ගන්න ඕනේ. ඒකයි නතේ කාමාන චිත්තායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ත කාමෝ කියලා කියන්නේ. අපි ජීවිත දිහා බලාගෙන සැප දුක් විඳින්නේ අපේ ඇතුලේ සංඥා තියෙනවා දැන්. ඒ කියන්නේ අපි සකස් වුණු සංඥා මේ ගිනි වලල්ලා වගේ කරකිනවා දොනියක් වගේ මේක ශබ්දයක් බැලුවහම. සෝතයක්. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ. ඒකයි මේ අනුසෝතය කියන්නේ මේ ගලන අතට මේක සත්‍ය දකින්නකොට ඒකෙන් මිදෙනවා. එතකොට පටිසෝතයට එනවා. දැන් මේක සාමාන්‍ය මේ සිස්ටම් එක ඇතුලේ මේක මේක යනවා දිග්ගටම ගලාගෙන ගඟ ගලනවා වගේ. දැන් සිත කියන්නේ ගඟ වගේ. ගඟ කියලා දෙයක් නැහැනේ. අල්ලුවොත් වතුර ටිකක්. දැන් සිත කියලා දෙයක්වත් නැහැනේ. දැන් මේ මොහොතේ මේ ස්පාක් එකක් මේ තියෙන්නේ. දැන් එතන එතන ස්පාක් වෙනවා එච්චරයි. ඒ කියන්නේ ශබ්දෙට ස්පාක් වෙනවා, වර්ණට ස්පාක් වෙනවා, රසට ස්පර්ශ සෙන්සර්ස් වගේ. ශබ්දයක් තිබ්බොත් ඒ සෙන්සර් එකට අක්ගලා වාහනේ ටීක් ටීක් ගන්නවා වගේ සෙන්සර් එකට මෙහෙන් එනවා. ඔව් ඔව්. ඒක කංගහ නැති එක්කනට එන්නේ නැහැ. සෙන්සර් එක නැහැ. දැන් කං ඇහෙන්නේ නැති එක්කෙනාට කර්ණ සංකේ නැහැනේ. ඔව්. එතකොට එයාගේ සෙන්සර් එක වැඩ කරන්නේ නැහැනේ. හරි. අර ශබ්දෙට සෙන්සර් එක වැඩ කරන්නේ නැති. මෙන්න මේ වගේ ස්පාර්ක් එකක් තමයි ස්පර්ශය කියන්නේ. මේවා සේරම එකතු වෙලා ගත්ත පටිච්ච සමුප්පන්න වෙන එක තමයි මෙතන ওই පටිච්ච සමුපාදයෙන් පෙන්වන්නේ ඒක පටිච්ච සමුප්පන්න වෙන්න එක තමයි අපි අසුරු කරන්නේ. අපිට ආලෝකයක් එන්නේ අපි දකින්නේ කාර් එකක්. ඔව්. කාර් එකක් කියලා කියන්නේ අපි. දැන් ඒ වගේ තමයි අනිත් ඒවා. දැන් අපි දැන් ඇමරිකාවේ ඉන්න එක්කෙනෙකුට කෝල් එකක් දීලා මේ රන්තැඹිලි තියනවා කිව්වට එයා දන්නේ නැහැ. <laughs> මේ මේ සංඥා පෙන්වන්නේ මේ සංකාර පෙන්වන්නේ. ඒක තමයි. දැන් එතකොට අපි හදාගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ සංඛාරා කියන එක කොහෙවත් තියෙනවත් නෙමෙයි. මේ ස්පාක් වෙනකොට ඇති වෙනවා. දැන් ඇස් අරනකොට ලෝකෙම වෙනවා. ඇස් වහනකොට ලෝකෙ නෑ. එතකොට මේ පවතින ලෝකයක් නෑ. ෂණිකව තිරා. එතනම ෂණිකව. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණේ. දැන් අතීතයක් ගැන හිතුවත් මේ මොහොතේ. මේ ෂනේ අනාගතය ගැන හිතුවත් මේ ෂනේ මේ දැන් ඒක ස්පාස් වෙනවා මනෝවිඤ්ඤාණයත් ద్వාරයක් විදිහට ඒක සලායතන ආයතන හයක් කියලා ගන්න ඒකයි මනෝවිඤ්ඤාණත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා සෙන්සර් එකක් විදිහට ඒකත් සිතක් විදිහට සිත ඒකත් ඒක විදිහටම තමයි යන්නේ එතනිනුත් ద్వාරයක් විදිහට අරමුණු වෙනවා මනසින් පරණ සංඥා නැවත එනවා පෙර සංඥා නව සංඥා නැවතත් එනවා ඒක අபிසංකරණයක් වෙන්න නැවත නැවත සකස් වෙනවා විපරිණාමයක් වෙනවා ඒක රූප රූපත්‍ය සංකතං අபிසංකරෝති වේදනා වේදනාත්‍ය සංකතං අபிසංකරෝති සංඥා සංඥාත්‍ය සංකර ඔය අபிසංකරණයක් වෙනවා. අපි ජීවත් වෙනවා කියන්නේ අපිට හැමතිස්සම නිකන් අර ප්‍රාණවත් ගතියක් අර නිකන් අමුතු මේ මේ ගැම්මක් ඇවිල්ලා තියෙන මේ අபிසංකරණය නිසා. අපිට හිතෙනවා මීට වැඩිය හොඳ දෙයක් මීට වැඩිය හොඳ දෙයක්. අපිට හැමදේම සමුදේ සමුදේ සමුදේ තියෙනවා කියලාමයි හිතෙන්නේ. නමුත් එහෙම අපි එහෙම තියෙන දෙයක් කවදාවත් හම්බෙලා නැහැ. දැන් මේ මොහොතේ මේ ෂණේ විතරයි. ඊගව ෂණේ මේ ෂණේට අයිතිත් නැහැ. නෑ. දැන් බැලුවහම එතන එතන එතන සිත ඇති වෙනව නැති වෙනව. දැන් අවුරුදු පහේ අපි කැමතුනේ අර ගෑල් ළමයි බෝනික්කන්ට පිරිමි ළමයි අර එක එක දේවල් වලට ඊට පස්සේ අවුරුදු 10 10දී පහේ ශිෂ්‍යත්වයට අවුරුදු 15 දී ඕ ලෙවල් ඒ ලෙවල් අවුරුදු 20 වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි ගැන ඒ සිත් සකස් වෙන හැටි මේ කියන්නේ. අවුරුදු 30 40 වෙනකොට ඔය දරුවෝ ගැන, ගෙවල් දොරවල් වාහන ගැන, රස්සාව ගැන, අවුරුදු 50 60 වෙනකොට මුණුබුරෝ ගැන, අවුරුදු 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන. මේ හිතන හැටි මේ එක එක සතන සිතුවිලි නැති වෙන හැටි. නමුත් ඒක දැන් එහෙනම් ඉතින් එකම සිත තියෙන එකම සිත තියෙනවා නම් ඉපදුණු දවසේ ඉඳලා ඔය කියන විදිහට මරණකම්ම එකම සිත තියෙනවා නම් තාමත් අර බොනික් කර තාමත් ඒක ගැන හිතන්න එපා. සමහර වෙලාවට මේ ගෑල්ලමට ආදරය කරමු ගෑල්ලමටත් ඒ ගෑල්ලමටත් කැමති නැහැ ටිකක් කල යනකොට. <laughs> එතකොට එහෙනම් ඒ හිත තාමත් තියෙන එපා එකම සිතන. නෑ ඒ හිත වෙනස් වෙලා ඒ හිත එතනින් ඉවරයි දැන් අලුත් හිතක් දැන් වෙන ගෑල්ලමෙක් ගැන හිතේ තියෙන්නේ. <laughs> දැන් ඕව අපිට තේද මේ සිත මේ හොඳට මේ වගේ අවබෝධයක් ඇති වුනහම ගැටලු නෑ. සමහර වෙලාවට අල්ලන් ඉන්නේ ගෑල් ළමයා ගැන කියලා හිතාගෙන බලනකොට ඉන්නේ ආච්චියම්. ওই හීන දකින්න බලන ওই තරුණ ළමයින්ගේ ප්‍රශ්න ටික. දැන් අතට දැනෙන්නේ තද ගතියනේ දැන් ඔබතුමා අත තියන් ඉන්නේ මොකේද? පුටුවේ. පුටුවේ. දැන් අතරම අත කියනවද පුටුවක් කියලා? නෑ. අතට දැනෙන්නේ පුටුවනේ ඇස් දෙක පියාගත්තොත් අතට දැනෙන්නේ පුටුව නෙමෙයිනේ තද ගතියක් විතරයි. ඔන්න ඔය වගේ. මේ ඇහැට දැනුනේ වර්ණය විතරයි. කනට ආවේ ශබ්දය විතරයි. අතට ආවේ තද ගතිය උණුසුම විතරයි. ඒ ඒවා සේරම එකතු කළා අර අර සංඛාරා තමයි මේක අපිට දෙයක් කියලා පෙන්නන්නේ. අපි ඇසුරු කරන්නේ අපි හිතන් ඉන්නවා මේ පුටුව කියලා. දැන් අපි අපි දැන් උදේට කොණ්ඩේ පීරනවා අපි මේ හොඳට ඇඳුම ඇඳගෙන අපි කණ්ණාඩියෙන් ඊට පස්සේ දැන් මේක දකිනවනේ අපිට ඒ ශරණේ මේක දැන් මම ලස්සනයි කියලා එනවනේ දැන් පිළිවෙලයි දැන් හැමෝම දැන් මාන්දියා වැරදිට හිතන්නේ නැහැ කියලා එනවනේ දැන් හොඳ හොඳ ජීත්වයට ඉන්න දැන් මේ සුදුසු කෙනා කියලා රස්සාවට ගැලපෙන කෙනා කියලා. ඒක යන්න එපයි හදාගෙන. දැන් ඔක්කොම ටයි ගලවගෙන නිකන් සරන් ඇඳගෙන එහෙම ඔබතුමාට යන්න බෑනේ. එතකොට ඔබතුමා මේක හදාගෙන යන්නේ. හදාගෙන ඊට පස්සේ ඔබතුමා ඔබතුමාගේ හිතේ තියෙනවා මේ ආවල් රූපේ තියෙන එක්කෙනා මේ යන්නේ කියලා. ඔබතුමා හිතනවා. අපි හිතාගෙන ඇවිදින්නේ. ඔව් හිතාගෙන අර පුටුව කියලා අතින් තදගතිය වුණාට හිතාගෙන ඉන්නා වගේ තමයි. සංඛාර ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ හිතාගෙන ඉන්න ලෝකේ ඉන්නේ. දැන් අපි හිතනවානේ මේ මේ පොත කියලා. අපිට පොතක් ඉස්සරහට හදතල එනකොට අපි පොත. එතකොට බාහිර මේ සත්‍ය දකින්න කෙනාට අවබෝධයක් වෙනවා බාහිර පොත් නැති බව. එතකොට එයාට අවබෝධයක් වෙනවා සිතින් එයා හදාගත්ත එකක් බව. එයා ඒක කලින් කලින් පෙර සංඥාවක් කියලා එනවා. මේ දැන් මේ මේ වර්තමාන මොහොතත් නැති බව. එතකොට එයාට එනවා දැන් මේ එයා හදාගත් එකක් කියලා එනවනේ. දැන් පොතක් බාහිරින් හම්බ වෙන්නේ නැහැනේ මේ ධර්මයේ දකින්න කෙනාට. ඔව්. එයා හිතන දෙයක් කියලා වැටහෙනවනේ. එහෙමනේ සිතේනේ තියෙන එළියේ නැහැනේ. සිතෙත් නැහැ තමයි. ඒ වුණාට දැන් මුලින්ම අපි එළියේ නැහැ කියමු පොත. ඔව්. එතකොට දැන් ඔබතුමාගේ රූපෙත් ඔබතුමා කණ්ණාඩියෙන්නේ බලන්නේ. ඔව්. එතකොට පොතත් එළියේ නැත්තම් ওই රූපෙත් එළියේ නැහැ. පැහැදිලිවම. දැන් පොතත් එළියේ නැත්තම් ඔව්. ওই රූපෙත් එළියේ නැහනේ. අපි දැකන රූපේ නැහැ. ඔව් අපි හිතන හිතන තැනක පොතක් නැහනේ. හිතන තැනක ওই රූපෙත් නැහැ. එහෙනම් අතරම අපි හිතාගෙන ඉන්න රූපෙත් දැන් මේ කෙනෙක් ඉන්නවද මෙතන කියන ප්‍රශ්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ රූපං අත්තතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං සමනුප්පස්සති රූපං රූප වත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනුප්පස්සති. අපි හිතනවා රූපය තුල ආත්මයක් තියෙනවා කියලා. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා. අපි හිතනවා මේ රූපෙමයි ආත්මය කියලා. අපි හිතනවා ආත්මෙමයි රූපය කියලා. නමුත් ඒක දෘෂ්ටියක්. මායාවක්. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. අපේ අපි ඇත්තටම බැලුවොත් මේකේ යථාර්ථය බැලුවොත් සත්‍යයට අපි යනවා නම් අපිට ඒක අපි හදාගත්ත එකක් මායාවක්. එතකොට මේකේ ගොඩක් ඒවා විසදෙනවා. ඒ කියන්නේ එයාට එයාට මේ මෙයා භවයෙන් මිදෙනවා කියන්නේ භව නිරෝධෝ කියන තැන බෞද්ධ කියන තැනට එනකොට බාහිර පොතක් හම්බ වෙන්නේත් නැහැ. බාහිර තමන් කියලා කෙනෙකුත් හම්බ වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ওই ඊගා අඳ හැමදේම එයා දාගත්ත ඒ හැඩතල වල දාගත්ත එයා සංඛාර දකිනවා. සංඛාර දකිනවා. සබ්බේ සංඛාරා අනිච්චා. සංඛාරවල දෙයක් නැති බව දකිනවා. යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර අනිත්‍ය බව දකිනවා. ඒ යදා පඤ්ඤාය පස්සති කියන්නේ ඒකේ යථාර්ථය දකිනවා ප්‍රඥාවෙන්. අත්ති නිබ්බන්ති දුක්ඛය අන්න ඒයි දුකෙන් මිදෙන්නේ. බාහිර දෙයක් තියෙන්න එපායි අපිට ඇලෙන්න හරි ගැටෙන්න හරි. හරියට බෝ. හරි. දැන් බාහිර දෙයක් නැත්නම් අපි මොකටද ඇලෙන්නේ? මොකටද ගැටෙන්නේ? ඔව්. දැන් අපිට තණ්හාව උපදින්න උපාදාන වෙන්න බාහිර දෙයක් තියෙන්න එපා. බාහිර දෙයක් තිබ්බොත් ඒකට අපිට ආසාවක් එනවා, ඇලීමක් එනවා, තණ්හාවක් එනවා, ගැටීමක් එනවා. ඒතකොට තමයි රාග දේශ මොහ සිත් අටගන්නේ. එතකොටයි කර්ම භූමිය තියෙන්නේ. කර්ම විශේෂ. බාහිර දෙයක් නැති තැන කර්ම વિશે නැහැ. හේතුඵල ධහමට එනවා. කර්මඵල ධහම තියෙන්නේ බාහිර දෙයක් තියෙන ලෝකේ ඇත්ත කරගත්ත භූමිය විතරයි. ලෝකේ ඇත්තක් නොවන බව දකින තැන කර්ම විපාක නැති වෙනවා. කර්මඵල නැති වෙනවා. එයා ක්‍රියාසිත දකින්න ගන්නවා. හේතුඵල ධහමට එනවා. එයාට ක්‍රියාවලිය හැමතැනම ක්‍රියාවලියක් විතරයි පේන්නේ. ඒවට නම් නැති වෙනවා. ඔබතුමා බලන්න නම් නැති ලෝකයක්. ඔබතුමා අවට තියෙන ඔය සේරම දැන් ඔබතුමා කියවනේ වටයක් බලනකොට හැම කෙනාම නවත්තිනවා කියලා. ওই නම් ටික මකන්න දැන්. ওই නම් ටික මකලා ලෝකේ වටයක් ආයිමත් බලන්න. ඈ පොඩ්ඩක් ලෝකයක් නෑ එතකොට නම් නැතිව ඔබතුමාට පුළුවන් ද ලෝකයක් දකින්න? බැරිද බෑ ලෝකයක් පාන්න බෑ. ඇත්තටම නම් නැතුව ඒ වුණාට මේ තියෙන ලෝකේ තමයි ඇත්ත අන්න ඒකයි අවදිය කියන්නේ. අපි දකින මේ නම් තියෙන ලෝකේ තමයි හීනේ. සැබෑ ලෝකේ හීනේ. අපි හීනෙනුත් සැප දුක් විඳිනවා. ටීවී එක දිහා බලලා සැප දුක් විඳිනවා. ටීවී එකේ කොහෙන්ද නැව්? ටීවී එකේ කොහෙන්ද ප්ලේන්? ටීවී එකේ කොහෙන්ද මිනිස්සු? එතන ප්ලාස්ටික් කෑල්ලක්. නමුත් ඒ ප්ලාස්ටික් කෑල්ලක් දිහා බලාගෙන අපේ අම්මලා අඬනවා. අපේ අම්මලා hina වෙනවා. අනේ අපරාධනේ බලන්නකෝ හොඳ දරුවෙක්නේ. එහෙම කරන්න වටිනවද? ඒතකොට මේ සිත ඇතුලේ සංඥාව නේද මේ හැමතිස්සම යා කරක කරක ඉන්නේ. එතනින් නේද මේ. ඒතකොට අපි සිත ඇතුලේ නේද අර ඒකයි බුදුන් වහන්සේ කියන්නේ නැතේ කාමයන් චිත්‍රේන ලෝකේ කියලා. එළිය පේන චිත්‍රේ නෙමෙයි සපදුක් තියෙන්නේ අපේ හිතේ කියන එක. ඒතකොට අපි හිත ඇතුලේ එළියට ඇවිල්ලා නැහැ. හිත ඇතුලේ අපි ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. ඒකයි සංඛාර ලෝකෝ කියන්නේ. ඒකයි සංකප්ප ලෝකෝ පුරුසස්ස කාමෝ කියන්නේ. එතකොට මේ අපි මේ දක්වා මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ එළියේ කොහෙවත් නෙමෙයි හිතේම. තමයි ජීවත් වෙන්නේ. බලාගෙන ගියාම සිතේ එහෙම දෙයක් නැහැ කිසිම දෙයක්. අපි මවාගත්ත දේවල් කොහෙන්ද හිතක ඒකයි මෙතන ශුන්්‍යතාවයට එනවා කියන්නේ. ඒ කියන්නේ බාහිර පොතක් නැති වෙනකොට බාහිර ලෝකෙත් මිදෙනකොට බාහිර ලෝකෙ විතරක් නෙමෙයි සිත ඇතුලේ ලෝකෙත් මිදෙනවා. මොකද ඔක්කොම බැලුවේ හිතාගෙන. එතකොට සිතෙත් මුකුත් නැති වෙනවා. මොකද සිතක පොත් කියලා දෙයක් නැහැ. සිතක කිසිම දෙයක් නැහැ. සිතක තියෙන සංඥාවක් විතරයි. සංඥාවක භෞතික දෙයක් නැහැ. වැටහෙනවා. එතකොට ශුන්්‍යතාවය කියන්නේ ඕකටයි. එතකොට බාහිර ලෝකේ බාහිර ලෝකේ ඇත්තක් නොවන තැන විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කායේ කායානුපස්සී විහෙරති කියන තැනට එනවා. විනය්‍ය ලෝකේ ලෝකෙන් මිදෙනවා. අවිද්‍යාව දෝමනසන දුක් දෝමන සියල්ලෙන්ම මිදෙනවා. අන්න සත්‍ය දකින්න තැනයි දුකෙන් මිදෙන්නේ. විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායානුපස්සී විහෙරති. විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන වේදනාය වේදනානුපස්සී විහෙරති. විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන චිත්තේසු චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන්න මේ සතර සතිපට්ඨානේ සත්‍ය ලෙස දකිනවනම් ලෝකේ ඇත්තක් නොවන බව දැකිය යුතුමයි. ඒ සඳහා තමයි සතර සතිපට්ඨානය බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකේ ඇත්තක් කරගන්න නෙමෙයි සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. අපි කියනවා නම් ධාතු මනසිකාරේ ධාතු විදිහට දැක්කත් ලෝකේ ඇත්තක් වෙන්නේ ආත්මයක් පුද්ගලයේ දුස් මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධාතු මනසිකාරය ගත්තත් ඉන්ද්‍රිය පරෝපරිය ගත්තත් ඒ වගේම ඔය ආනාපාන සති භාවනාව ගත්තා නවසීවිතිකේ ගත්ත ඔය කිසිම තැනක කායනුපස්සනාවේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. අපි ඔබතුමාට බාහිර දෙයක් නැති බව මේ මේ මේ ධර්මයේ තුල පෙන්නන කාරණාව සතර සතිපට්ඨානේ දීර්ඝ විදිහට පැහැදිලි කරනවා. කකුලක් කියලා දෙයක් නැහැ. ඒකත් අපි හිතන්නේ. පොළොවක් කියලා දෙයක් නැහැ. ඒකත් අපි හිතන්නේ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. ඒකත් අපි හිතන්නේ. හිතේ හිතනවා මේ පොළව මේක මේක තනකොළ පොළව මේක තාර පොළව මේක වැලි පොළව කියලා අර ඝන ස්වභාව වලට සුකුම ස්වභාව වලට අනුව අපේ තදගති වලට නම් දාලා අපි ඊට පස්සේ හිතනවා මෙන්න පොළවේ අපි ඇවිදිනවා කියලා අපි හිතාගෙනයි ඇවිදින්නේ. ඇත්තටම කිව්වොත් අපි මේ තියෙන පොලොවක ඇවිදිනව නෙමෙයි. අපි හිත ඇතුලේ තියෙන තැනකයි හිත ඇතුලේ පොලොවක ඇවිදින්නේ. අපි හිතාගෙන මේ තනකොළ පිස කියලා හිතාගෙන ඇවිදිනවා. මේ මේ මේ මේ වැලි පොලොව කියලා හිතාගෙන ඇවිදිනවා. බලාගෙන ගියාම විඥාණයෙන් එළියට අපි අපිට අපි මේ මනෝ විඥානේ දැන ගැනීම වලට එහාට අපිට යන්න බෑ. අපි එතනින් තමයි දැනගන්නේ. අපි එතනින් තමයි හිතාගන්නේ. අපි එතනින් හිතාගෙනයි ඇවිදින්නේ. බලනකොට පොළොව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ. ක්‍රියාවලියක් අපිට පේන ගන්නවා මේ ධර්මයේ පේන ගත්තොත්. ඉතින් ඇත්තටම මෙතන බාහිර ලෝකයක් නැති බව දකිනවා නම් සිත ඇතුළේ එහෙම දෙයක් නැති බව දකිනවා නම් දික්කින්ච අනුභගම්ම සීලවා දස්ස නේන සම්පන්නෝ කාමේසුයි නෙය්‍ය ගේදා නහි ධාතු ගබ්බසේය පුනරේති කිව්වේ ඒකයි. දිට්ඨියට පැමිණෙනවා සම්මා දිට්ඨියට පැමිණෙනවා එතකොට මිත්‍යා දෘෂ්ටිය කුමක්ද ලෝකයක ජීවත් වෙනවා කියන එක ලෝකයක් තියෙනවා කියලා ගත්ත එක ලෝකෙට රැවටිලා ඉන්න එක ඒකයි ඇත්තටම අපි හීනෙන් දැක්ක දෙයමයි ටීවී එකේ දැක්ක දෙයමයි ඇත්ත ලෝකෙ දකින්නේ ටීවී එකේ අපිට අපි අපේ හිත ඇතුලේ ලෝකෙ හදාගෙන හිටියේ අපි දැන් එළියේ ටීවී එක වගේම තමයි අපි මේ බලන්නේ අපි හිත ඇතුලෙන් එළියට ගිහිලා නැහැ හිත ඇතුලේ ඒත් ජීවත් වෙන්නේ අපි හීනේ හිත ඇතුලේ තමයි සැප දුක් විඳින්නේ අපි සැබෑ ලෝකෙත් හීනයක්මයි දකින්නේ ඒ හීනෙන් අවදි වෙන එකයි මොහතට අවදිය අවදිමත් සිතක් කියන්නේ ඒකයි මේ දර්ශනීයට දිට්ඨිංච අනුභගම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. දර්ශනීයටපත් වෙනවා සත්‍ය දර්ශනේ සම්මා දිට්ඨියට එනවා. මේ මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න තාක්කල් අපිට බුද්ධ ධර්මය හමු වෙන්නේ නැහැ. බුද්ධ ආගම කියන්නේ බුද්ධ ධර්මය කියන්නේ භවයේ තියෙන තැන බෞද්ධ වෙන්නේ නැහැ. භව නිරෝධය යන තැනයි බෞද්ධ වෙන්නේ. බාහිර ලෝකයක් තියෙන තැන භවයක් තියෙනවා. භවයේ තියෙන තාස්කල් අපි බෞද්ධ නෙමෙයි. බෞද්ධීට බණ කියන්න ඕනේ නැහැ කියලා අපි කිව්වේ ඒකයි. අපි කිව්වේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ අබෞද්ධීට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික භූමියට. නමුත් බුදුන් වහන්සේ මේ සත්‍ය අවබෝධ වුණු කෙනා බෞද්ධයෙක් වෙනවා. ඒ කෙනා භව නිරෝධයක් දකිනවා. භව නිරෝධෝ අර නිබ්බානෝ කියන තැනට එනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. එතකොට මෙන්න මේ මේ සිත මිදින එක අසකන දිවනාසය කයමන කියන ආයතන වලින් තමයි අපි මේව හදාගෙන තියෙන්නේ. එතකොට මේ ආයතන වල Nirodhayak තමයි අපිට මේ අවසානයේ හම්බ වෙන්නේ. අපි අසාරලා බලන්නේ එළියද? අපිට මේ බලනකොටම අවබෝධයක් එනවා එළියෙම නැති බව. එතකොට අපි බලන්නේ අපේ හිතද? හිතෙත් එහෙම නැති බව අවබෝධයක් එනවා. ඒ බලන එක තැනකවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට 이르දියෙන් කටයුතු කරනවා. 이르දිමත් සිතක් ඇති වෙනවා. ඒ 이르දිමත් සිතේ ස්වභාවය තමයි ක්‍රියාසිතක් පේන පේන තැන එයාට එයාගේ හිතේ තියෙන සංකාර ගැට ගැහෙන්නේ එයා සංකාර ලෝකේ දකිනවා. ඒ දිට්ඨියට පැමිණි කෙනා සම්මා දිට්ඨියට පැමිණි කෙනාට ආරස්ථාංක මාර්ගය හමු වෙන්නේ. එයා සම්මා ආජීව මේ සත්‍ය තව තවත් හොඳින් අවබෝධ කරගන්න එයා ජීවත් වෙන්නේ. එයා කෑම කන්නේ, ආහාර ගන්නේ, රැකියාව කරන්නේ, සියල්ල කරන්නේ මේ සත්‍ය දර්ශනය දැකීම සඳහායි. අන්න සම්මා ආජීවයට එනවා. සම්මා සංකප්පයට එනවා. එයා රැකියා කරන්නේ මේ account එකේ සල්ලි ගොඩ ගන්න නෙමෙයි. එයා එයා මේ හැමදේම කරන්නේ ශරීරය නඩත්තු කරන්න ඕනේ. ශරීරය නඩත්තු කරන්න ඕනි මේ සත්‍ය අවබෝධ කරගන්න නම් ශරීරේ පැවැත්ම සඳහා එයා ඒ කටයුතු කරන අන්න සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම ඔහු එතකොට නිතරම සිතේ සත්‍ය දකින්න එනේන අරමුණේ සත්‍ය දකින්න එයා සම්මා ප්‍රතිපදාවට එනවා. අන්න එයා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල එයා ඒ තුල එයා එනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යෙට. ඒ පටිපදාවත් දැන් එයාට සිතේ එනකොට පේන ගන්නවා. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මන සද්දා සිතේ සත්‍ය පේනෙක්. සද්දා කියන්නේ මේ සත්‍ය මේ සත්‍ය සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. වීරය ඒ සඳහා අපි අපිට නිකන් ඔඩොක්කොට මේ සත්‍ය පේන්නේ නැහැ. ඒක නිකන් හිතියා කියන්නේ. අපි මේ පොඩ්ඩක් මෙනෙහි වෙන්න ඕනි. අපිට මේ ධම්මස්ථිතය ඕනි. මෙතන මේ වීරයක් තියෙනවා. ඒ එනේ සිතේ සත්‍ය දකින්න වීරයක් තියෙනවා. අන්න සද්ධා වීරය සතිය ඒ සතිය තමයි අනිමිත්‍ය සතිය. ඒ කියන්නේ බාහිර ලෝකයේ ඇත්ත කියන එක නෙමෙයි. නැති බව දකින සතිය. සම්මා සමාධිය අනිමිත්‍ය සමාධියක් යට උපදිනවා. අන්න සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මේ ප්‍රඥාව තමයි මේ සිත මායාව කියලා දකින්නේ. ඒකයි ප්‍රඥා භාවිතබ්බක් විඥානම් පරිඥය කියන්නේ. විඥානය කියන සිත මේ සත්‍ය දකින එකයි ප්‍රඥාව. ප්‍රඥා භාවිතබ්බක් විඥානම් පරිඥය කියුවේ ඒකයි. මෙන්න මේ සත්‍ය අවබෝධ කරපු ඒ දිට්ඨියට පැමිණි කෙනා ලෝකයක් නැති තැන ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන ලෝකයක් නැති තැන නයි ජාතු ගබ්බ සෙයියම් පුනරතිති නැවත උප්පත්තියක් නැහැ. නැහැ. එයා දකින්නේ සබහ දහමක්. එයා දකින හැම එකම සත්‍යයක්. එතකොට එයා දකිනවා මේ හුලඟ හුලඟම තමයි වෙන දෙයක් නැහැ. මේ පැත්තේ මේ පැත්තේ පොත තිබ්බොත් පොත දකින කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. පොත නැති වෙනකොට දකින කෙනා නැති වෙනවා. පොතමයි තමන් පොතෙන්තර තමන් නැහැ. මේ එන එන බාහිරින් බාහිර ප්‍රතිබිම්බයක්මයි මේ පැත්තේ තියෙන්නේ. බාහිර පොත තියනවා නම් පොත තියෙන කෙනෙක් මේ පැත්තේ. පොත තියනවා කියන එක එනවා නම් ඒ පොත තියනවා කියන්නේම අවිද්‍යාව. ඒතකොට පොත ඇත්ත වෙලා. පොතක් පොත කියනකොටම පොත ඇත්ත වෙලා ඉවරයි. ඇත නැත කියන අන්තවලට ඇවිල්ලා ඉවරයි. දෙයක් තියනවා කියන ඇත නැත කියන අන්තවල තියෙන ධර්මයක් නෙමේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති සම්බ්‍රුහි මහා පුරුෂෝ සේදසිම්බනි මජ්ජගා යෝ බාන්ත දෙකෙන් මිදුණු තැන යෝ බාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක බාහිර දෙයක් තියෙනවා කියලා හිතන මෙන්න මේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක අන්ත දෙකෙන් මිදුණු ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරන යෝ බාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා අන්න හෙට මදක් හම්බ වෙන්නේ නැහැ විඥාණයට තැනක් නැති වෙනවා දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ ඇලෙන්න තැනක් නැහැ විඥානේ පතිත වෙන තැනක් නැහැ අනිදස්සන විඥානේ බවට පත් වෙනවා විඥාණය දැන් මේ දැනගන්න මේ පොත කියන එක අපි පෙර සංඥාව මේ මොහොතෙත් නැහැ. අපි මේ මේ මොහොත අපි බැලුවොත් එහෙම මේ සිත එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ අරමුණනේ සිත කියන්නේ. අරමුණු අරමුණුනේ මේ සිත කියන්නේ සිත කියලා වෙන දෙයක් නැහැනේ මේ එන අරමුණනේ සිත කියන්නේ එහෙමනම් මේ මොහොතේ මේ එන අරමුණ විතරයිනේ තියෙන්නේ එහෙනම් ඒ අරමුණේ සත්‍ය දැකීමනේ ප්‍රතිපදාව විය යුත්තේ එයයි ප්‍රතිපදා විය යුත්තේ. ඒකයි යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් මේ එන අරමුණේ සත්‍ය දැකීම තුලයි ස්කන්ධයේ උදේවැය දැකීම කියන්නේ. ස්කන්ධය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. වේදනා සංඥා සංකාර කියන්නේ මේ අරමුණමයි ස්කන්ධේ. පොත කියන අරමුණ එන්නේ එතනමයි ස්කන්ධේ කියන්නේ. මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන් ඕනම තැනකින් ඕනම විදියකට දිගින් දිගටම මේක පැහැදිලි කරන්න පුළුවන් කොහොමද මේක මේක කියන එක. දැන් මෙතන අනිදස්සන විඥානය කියන්නේ මේ අපිට මේ පොත කියලා දැන් මේ මොහොතේ එන හැඩතල එන අරමුණ දිහා බැලුවොත් ඒක සත්‍ය දකිනවා නම් පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සංව අනාතූලං සුභා සුභං එත්ත නාමංච රූපංච තේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේ සමුපරෝජන නාම රූප දෙක උපරෝජන ඒ වුණු තැන නාමයක් රූපයක් ගැට ගැහෙන්නේ නැති තැන විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා අපපටිච්චිත විඥාණය බවටපත් වෙනවා ඒ විඥාණය අනිදස්සන වන තැනයි අනිමිත්තයි පොතක් නැහැ සිතෙත් නැහැ බාහිරත් නැහැ අනිමිත්ත සමාධියත් දැන් මේ අනිමිත්ත සමාධියත් අනිමිත්ත ශුන්්‍යතාවය තුළ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේත විමුක්තිය චිත්ත විමුක්තියකටපත් වෙනවා අන්න මේ සත්‍ය දැකීම තුළ සෝතාපන්න මාර්ගයට එනවා මේ මේ පටිසෝතේට එනවා සෝතාපන්න මාර්ගයට එනවා ඒ මොහොතේ සිට මේ සත්‍ය ධර්මයේ යමෙකුට මේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය ඇසේනම් ඒ මොහොතේ සිට ඔහු අවිද්‍යා භූමියෙන් ප්‍රහීන වෙනවා ඔහු සම්මා දිට්ඨියට එනවා. ඔහු ඒකාන්තේ නියත සම්බෝධි පරායන වෙනවා. ඔහු සුගති පරායන වෙනවා. කිසිදා දුගතියකට උපදින හේතු නැති වෙනවා. මේ තුල වෙනස් දෙයක් සිද්ධ වෙනවා. අභ්‍යන්තරයෙන් තමන්ගේම සංඥාවල ඝන බාහිරට ඇලෙන ගැටෙන ඒ ඝන සංඥා සුකුම වෙනවා. ඒක ඔබතුමාටම නොදැනෙන්න ඔබතුමාට මේ ධර්මය අවබෝධ වෙන්න වෙන්න අතුලාන්තේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. නැවත උප්පත්තියකට හේතු සකස් නොවෙන්නේ නිසායි. තවත් වෙනම පරයයක් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනයි මේ කියන තැන ඊටාම වටිනා සම්දිස්ථානයක් බාහිර ලෝකෙන් මිදෙන තැන ලෝකයක් නැති බව දකින තැන ලෝකෙන් මිදෙන තැනයි එතකොට මේ පෘථග්ජන භූමිය පිටිවිලි වල මායාවෙන් මිදෙන තැනයි හීනෙන් නැගිටින භූමියයි අපි මේ එකම වචන ටික කියන්නේ එකම දේ හැම දෙම කියන්නේ මෙන්න මේ අවදියයි ඒ අවදිය නම් හීනෙන් අවදි වීමයි අපි සැබෑ ලෝකේ දැක්කේ මේ තාක්කල් හීනයක් ඒ හීනෙන් අපි දැන් අවදි වෙනවා ඒ හීනෙන් අවදි වෙලා සත්‍යයට එනවා ඒ සත්‍ය නම් අවදියයි අවදිය තුල කාලයක් නැහැ හොඳට බලන්න අතීතය ගැන හිතුවත් මේ මොහොතෙමයි අනාගතය ගැන හිතුවත් මේ මොහොතෙමයි මේ මොහොතේ පොත දකින්න හිතත් ඇත්තක් නෙමෙයි නම් මේ මොහොතට මොහොත කියන්නේ තුන් කාලෙම මිදුණු ස්වභාවයක්. මේ මොහොත තුල කාලයක් නැහැ. එහෙම නේද? පැහැදිලිවම පැහැදිලි. අතීතයත් මේ මොහොතේම නම් අපි හිතන්නේ. අනාගතය ගැන හිතන්නේත් මේ මොහොතේ නම්. මේ මොහොතේ අපිට එන සිතත් ඇත්ත නෙමෙයි නා. අපි මේ අවදි වෙලා තියෙන්නේ සිතුවිලි වලට එහා ගිය ඥානෙටයි. අවදියටයි. මේ අවදිය සිතුවිල්ලක් නෙමෙයි. තවත් හිතකට නෙමෙයි මේක දැනෙන්නේ. මේක ලුණු රහ වගේ දැනෙන දැනීමක්. ලුණු කනකොට අපිට දැන දැනීම කවදාවත් තව කෙනෙකුට නාම රූප හදලා දෙන්න බෑ කියන්න බෑ පොත කියන්න බෑ ඒකට වචන නැහැ වචන නැති තැන අවදියයි වචන තියෙන තැන මායාවයි හීන ලෝකයයි මෙන්න මේ අවදිය අපිට දැනෙන දැනීම තවත් සිතුවිල්ලක් නෙමෙයි මේ දැනෙන දැනීම Taman තමයි සාන්දිටික වෙන්නේ තව කෙනෙක්ට මේක මේක කියන්න බෑ තව කෙනෙක්ට මේක ප්‍රකාශ කරන්නත් බෑ. තව කෙනෙක්ට මේක දකින්නත් බෑ. Taman තමයි සාන්දිටික වෙන්නේ. Taman තමයි දැනෙන්නේ බාහිර ලෝකේ තාම Tamanට දැනෙනවද නැද්ද කියන එක. Tamanට තමයි දැනෙන්නේ තාම Taman බාහිර ලෝකෙත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. මට ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. බාහිරින් බඩු මුට්ටු වලින් සැප දුක් හොයනවනම් බාහිර ලෝකේ ඇත්ත කරගෙන සැප දුක් හොයන්න යනවනම් එයා කාමයේ සුවිනේය ගේදන් කියන්න බෑ. එයා ඒකම් කාම දිට්ඨියට පැමිණලා නැහැ. දිට්ඨියට පැමිණෙනවා කියන එක සිතුවිල්ලක් නෙමෙයි. Tamanට දැනෙන්න ඕනේ. ලෝකේ ඇත්තක් නොවන බවට Tamanටම දැනෙන දැනීමක් ඇති වෙනවා ප්‍රත්‍යක්ෂතාවය තුළ. ඒ දැනෙන දැනීම සාන්දිටිකයි. ඒකයි මේ ධර්මයේ ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලා කියන්නේ. ඥානය අවදි වුණු තැනයි උද්‍යව්‍ය ඥානෙ මේ සිතේ සත්‍ය දකින්න තැනයි වාය ඥානෙ දකින්නේ. අන්න එතනයි බහිතුපත්ඨා ඥානෙ තමන්වත් නැති වෙලා ලෝකෙකුත් නැති වෙලා කිසිම දෙයක් හම්බ වෙන්නේ නැත්නම් බහිතුපත්ඨා ඥානෙ තියෙන. අන්න එතනයි මුඤ්ඤුතු කම්මිතා ඥානෙ තවත් එයා කැමති වෙන්නේ නැහැ මේකට රැවටි රැවටි ඉන්න. යා මිදෙන්න ඕනි කියන එයාගේ අතුලාන්තෙටම දැනෙනවා. ඒ ඥානෙටම දැනෙනවා දැන් මිදෙන්න එයාගේ අදහස තියෙන්නේ. සතර ඉරියව්වෙම ඒ වෙනුවෙන් තමයි එයා මේ ආරෂ්ඨාංග මාර්ගයත් එක්කලා යනවා කියන්නේ ඕකයි. අන්න එතනයි ආදීනවන පස්සන ඥාන හැම දෙයකම ආදීනව දකින්නවා කියන්නේ හැම දෙයකම දෙයක් නැති බව දකින්නවා. දෙයක් කියලා දෙයක් නැති බව දකිනවා. ඒ සේරම සිතුවිලි මායාව කියලා දකිනවා. සේරම සංකාර අපි දෙයක් ගැන හිතනවා නම් ඒක සංකාරයක්. මේකේ දෙයක් නැති බව දකිනවා. අතිශයින් ගැඹුරුයි. පටිසංඛා ඥානේ මෙතනම තියෙනවා. මෙතන ආයතන වලින් මිදුණු මහා සුවයක් දැනෙනවා. මේ සිතුවිලි හරි වෙහෙසයි. සිතුවිලි අපිට කියන දේවල් අපි කරන දේවල් සිතුවිලි සිතේ වහලෙක් වගේ වැඩ කරලා වැඩ කරලා අති වැටිලා අර මිරිගුව මිරිගුව පස්සේ දුවන මුවාට විච්ච දේ තමයි වෙන්නේ අවසානේ මැරිලා යනවා. අපේ අම්මලා තාත්තලා ළමයි හදලා මේවා මේවා කරලා මේ මුණුබුරව පස්සේ ගිහිල්ලා අවසානයේ මේ ලෝකේ තියෙද්දි මට යන්න බෑ කියලා යටිගිරියෙන් කෑ ගහගෙන මරණ තැනටයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අය ඒ තරම්ම විලාපයක මහා අඳෝනාවක එයාට දරා ගන්න බෑ. එයාට මරණවා කියන එකත් දරා ගන්න බෑ. නමුත් මරණය කියන්නේ සිතුවිල්ල. ඉපදුණු දවසේ ඉඳලා ඔය සම්මුතිය තුල කතා කරන මරණය මේ සත්‍ය දකින කෙනාට සිතුවිල්ලක් පමණයි. මේ ෂණේ මේ මොහොතේ සිත ඇති වෙනව නැති වෙනව. මේ මොහොතේ පොත දකින හිතනේ මේ බිත්තිය දකින්නේ. විත්‍ය දකින්න හිතන මේ මල දකින්නේ මල දකින්න හිතන මේ පොළොව දකින්නේ මේ සිත් પરම්පරාව ගලනවා චිත්ත වීති ගලන විදිය පේනවා එහෙම නේද එතකොට එහෙමනම් මේ ශනේ මේ සිත විතරයි මේ සිත අනිත් සිතට සම්බන්ධයක් නැහැ එතන ඒ ස්කන්ධ ටික වෙනයි මේ ස්කන්ධ ටික වෙනයි ඒතන එතන සකස් වෙවි නැති වෙනවා සිත එක් ක්ෂණයක්වත් පවතින්නේ නැහැ අත්‍තරම කිව්වොත් ඡනේක උදේවැය දකින්නාට ඡනේක මරණය දකින්නාට මරණානුස්සති යමේ කොඩනා නම් බුදුන් වහන්සේ කියන ඉහළට ගත්ත හුස්ම පහළට එලන්න කලින් මරණානුස්සති යමේ කොඩයි නම් අන්න ඔහු නිවන් දකින්නවා කිය. ඒ කියන්නේ මේ ෂණේක මරණය දකින්නවා. මේ ෂණයක්වත් මේ සිත පවතින්නේ. සිත නම් මැරෙන්නේ. ඒක හැම ෂණේම මරණ මැරෙනවා ඒ සිත පවතින්නේත් නැත්තම් ඒ ෂණයක් සත්‍යයක් නෙමෙයි නං. අපි මේ මොකද්ද මේ ඉපදුණු දවසේ ඉඳලා මේ ශරීරයේ පොළොවට පස් වෙන තැනම එකම සිතක් තියනවද නැහැ. එහෙනම් අන්නේ සම්මුතිය මරණය කියන අපි හිතාගත් එක තවත් සංකාරයක් වෙනවා. තවත් සිතුවිල්ලක් තවත් වචනයක් විතරක් වෙනවා. අන්න මර බිය නැති වෙනවා. දැන් බියක් නැහැ. ආත්ම දෘෂ්ටිය නැහැ. අත්තානුදික්කින් වූවච්ච මච්චු රාජා නපස්සති කියන තැනට එනවා. මච්චු රාජා නපස්සති මාරයාට තමන්ව ගිල ගන්න බෑ. මරණය බොරුවක් වෙනවා. මාරයාට හොයන්න බැරි වෙනවා. අන්න අත්තානුදික්කිය ආත්ම දිට්ඨිය බිඳ වැටෙනවා. මේ ෂණේක මේ ෂණ සම්පත්තිය දැකීමයි මේ සියල්ලටම හේතුව. අන්න චුතුප්පාත ඥානෙ ඇති වෙන සිත නැති වෙන ආකාරය දකිනවා. එයයි ෂණ සම්පත්තිය තියෙන්නේ. අන්න පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සිත් පරම්පරාව දකිනවා මේ සේරම පෙර සංඥා නව සංඥා අනාගතයේ යම් සිතක් ඇති වේද ඒකත් මේ මොහොතේ මේ සංඥා මේ කිසිම දෙයක හරයක් නැති බව දකිනවා. දැන් සියල්ලෙන් මිදලා. අරහත් කරා යන ගමන. දැන් විවිත්‍යා පහළ වෙනවා. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උඩ තියෙනවා. චුතුප්පහත ඥානයක් තියෙනවා. දැන් ආසවක්ඛ්‍යා ඥානෙ තමන්ගෙම මේ තාක් ලෝකෙට බැසගෙන හිටපු අර පුරුදු තුල සම්මුතිය තුල තමන්ගාව බැසගෙන තිබුණු අර ලෝකෙට දැනෙන ස්වභාවයක් තමන්ටම දැනෙවි මේ ධර්මය යම් දැන් මේ මොහොතේ ඇසුණට පස්සේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩයෙන් පස්සේ ඔබතුමාට දැනේ ඉදිරි යම් කිසි ඔබතුමාටම දැනේ සමන් ලෝකෙට යම් කිසි ඇල්මක් ගැටීමක් තිබුණා ඒව දියවිගෙන යනවා අන්න ආසවක්ඛ්‍යා ඥානෙ තමන්ටම දැනීගෙන එනවා නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසග්ගහන උපස්ති ගමනක් ඔබතුමා යනවා ඔබතුමාටම නොදැනෙන්න ඔබතුමාගේම අභ්‍යන්තරේ ඔබතුමා හිතනව නෙමෙයි ලෝකෙට තිබුණු අර ලෝකේ ඇත්ත කරගත්ත ආත්මීය ස්වභාවයේ ගිලිහි යගෙන යනවා ඒකයි නිබ්බිදන්ති විරාගන්ති කියන්නේ රාගේ නැති වෙනවා ඡන්ද රාගය නැති වෙනවා. කාම වස්තුන් කෙරෙහි ඇල්ම නැති වෙනවා. ටික ටික ටික ටික ඔබතුමා සතර ඉරියව්වෙන් මේ ධර්මයේ කන වැකුණත් හරි ඔබතුමා සතර ඉරියව්වෙම දිය වීගෙන යනවා. ලෝකේ ඇත්ත කරගත්ත අර හීනේ දිය වීගෙන යනවා. හීනෙන් ඇවදීම ටිකෙන් ටික ටිකෙන් ටික ඔබතුමාටම නොදැනී දැන් මේ මොහොතේ ඉඳන් සිද්ධ වෙනවා. ඒකයි මේ කල්යාණ මිත්‍යාගේ පණිවිඩය ඇසෙන මොහොතේ මහා සසරක අවසානය කියන්නේ. සාස්සා. හා ගෝර සසරක අවසානය. ආසවක්ඛ්‍යා ඥානය ඔබතුමාට සකස් වෙනවා. ඒක નિરાයාසයෙන්ම මේ ත්‍රිවිද්‍යා කියන එක පහළ වෙනවා සම්මා දිට්ඨියත් එක්කම. ඒකයි සෝතාපන්න කෙනා වැඩි මොනොත් ආත්මතයි කියන්නේ ඒ සුගතියක් මිසක් දුගතියක් පනවන්නේ. ඒකයි අනාගාමී කියන්නේ මේ අවබෝධයේ හිතේ එයා දෙයක් නැති බව දැකලා මේ ශ්‍රණයේ දැකලා මිදෙන තැන නැවත උප්පත්තියක් නැහැ. ඒකයි සුද්ධාවාස කියලා බුදුන් වහන්සේ පනවන්නේ. කොහෙවත් කුසේක පනවන්නේ උපත. ඒකට හේතුව ලෝකයක් නැතුව එයා කොහොමද උපදින්නේ? සුද්ධාවාස කියන්නේ සිත තුළින්ම මැවෙන සුද්ධ ඒ සියල්ලගේම මිදුණු සුද්ධ ස්වභාවයක් තුළයි සකස් වෙලා ඒ මේ මේ අවසාන හුස්ම නම් ඊගා මොහොතේ සුද්ධාවාසයක් වුරුමයි. ඒකාන්තයි. සුදස්සිය සුදස්සිය අකනිටාව කියන සුද්ධා පංච සුද්ධාවාස හිමියෝ. ඉතින් මේ සුගති පරායන වීම ඔබ හෙට දින ඔබ යම්කිසි මේ මොහොතේ සිට ගත කරන යම්කිසි ඒ හැම තැනදීම ඔබතුමා ලෝතුරු සුවය යත් විඳින්න. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පට්ඨිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඒමයි සාන්ත, ඒමයි ප්‍රණීත. ඔබතුමාට දැනෙනවා හැම මොහොතෙම වෙනදට වැඩිය මේ හුලඟ සබහා දාම හැම දෙයක්ම දැනෙන්න ගන්නවා. ඔබතුමා සත්‍යෙම දකින්න ගන්නවා. ඔබතුමා සාන්ත සුවයක් විඳිනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කිව්වේ එකයි. යදිදා සබ්බ සංඛාර සමතෝකේ සියලු සිතුවිලි සමතේ වෙනවා. සංඛාර වලට ඉඩ නැති වෙනවා. සබ්බ සංඛාර සමතෝ කිව්වේ එකයි. සංඛාර සමතේ වෙලා යනවා. සබ්බූපති පට්නිසග්ගෝ මෙතෙක් යම් කිසි මේ අල්ලගත්තා නම් ලෝකේ උපාදාන ගොඩක්. උපදි ගොඩ දිය වීගෙන යනවා. ඒකයි අපි කිව්වේ ටික ටික Taman ලෝකෙට තිබුණු ඇල්ම දිය වෙනවා විරාගේ රාගේ නැති වෙලා ඡන්ද රාගයෙන් දුර වෙලා විරාගයට එනවා. විරාගාන්ති නිරෝධයට එනවා. අන්න එතරයි රහත් භාවයට එන්නේ ඔබතුමාගේම මේ මේ මේ ඔබතුමාගේම ස්වභාවයටයි ඔබතුමාගේම මේ ආශ්‍රව කෙලෙස් වල ස්වභාවයටයි ඒ සබහාධමේ න්‍යායකටයි සිදුවන්නේ. හිතලා කරන්න පුළුවන් දේ එකමයි ස්කන්ධයේ උදේවැය දැකීම පමණයි. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකීම පමණයි. දැන් ප්‍රතිපදාවත් පැහැදිලි ඇයි අපි කිව්වේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියලා? ඒත් පැහැදිලි නේද? දැන් සියල්ලම ඔබතුමා ප්‍රශ්න විසඳලා තියෙන්නේ. බොහෝදුරට විසඳෙන්නේ නැති ඇත්තටම දැනුමෙන් එන උන් ටික සුතවත් ඥාණයෙන් එන ටික තමයි විසඳෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥාණය. කෘත්‍ය ඥාණය ඔබතුමා ඇත්තටම රාජකාරීත් එක්කලා එදිනදා දැන් වෛද්‍ය වෘත්තියේ තින් කරනකොට ඔබතුමාට මේක පුළුවන්. ඔබතුමාට ඒ ඔබතුමා මේ කෝල් එක ගන්නේ හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නෙත් නෑ යම්කිසි හේතුවක් නිසායි. අපි හිතනවා මේ අපිට දුරකථනයෙන් අමතපු බොහෝ අය අපිට නැවත නැවත ප්‍රකාශ කරන නිසා අපිට වැටහෙනවා ඔවුන් සැනසුම් සුවයක් ලබනවා. ඔවුන් දුකක හිටියත් ඔවුන්ට යම්කිසි ආර්ථිකමය ගැටලු තිබුණත් ඔවුන් යම්කිසි ගැටලු වල හිටියත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ ඔවුන් විශාල සුවයකින් ඉන්නවා. ඔවුන් සත්‍ය දකිනවා. ලෝකේ ඇත්තක් නොවන බව දකිනවා. ඉතින් මේක ඉතාම වැදගත් මේ පණිවිඩේ තවන් ස්ථිර වුණු තැන් තියෙන්න පුළුවන්. තාම සමහර අය අපිට අපිට කියනකොට තේරෙනවා ඔබතුමා එහෙම කිව්වට මේ බලන්න මේ ගස්කොළ මේ බලන්න මේ පර්වත අපි ඉතින් හැමදේම ලියලා පෙන්නනවා. කල්‍යාණ මිත්‍රයාගේ යුතුයකම ඉතින් යම් කිසි මේ පටිසංඛා කියන්නේ සැක සංඛාව. සැක සංඛාව තියෙනකන් සංඛාර උපේක්ෂා ඥානේ හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ. සැක සංඛා දුර වෙනකන් ඒ එතනට පස්වීම ප්‍රමාද වෙනවා මාන්නේ ඒ කියන්නේ එතන තියෙනවා අවිද්‍යාව අවිද්‍යාව ඇති තාක් දස සංයෝජන වලත් පෙන්වන්නේ ඒකයි අවසානයේට අවිද්‍යාව ප්‍රයිනයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා අවිද්‍යාව ඇති තාක් තමයි මේ සසර ගමනක් තියෙන්නේ. එතකොට ආරණාංශ මම දැනට කොහෙද ආපු පිළිවෙල ලොකු එකක් කරන්න ඕනේ මම ඔබතුමා දන්නවා දැන් කරන්න ඕනේ දේ. අපි මේ දේශනා ගොඩක් වෙලාවට කරනකොට අවසානයේදී අපි අපි කියනකොට ඒ හැමෝම කියනවා තමන්ගේ සිතට එන අරමුණ ඒ කියන්නේ හැම මොහොතේම ලෝකයේ ඇත්ත වෙලාද කියන එකයි දකින්න තියෙන්නේ. මේක සිතුවිල්ලක්ද කියන එකයි ඊගාවට දකින්න තියෙන්නේ. සිතුවිල්ලක් නම් ඉන්නේ ලෝකෙට බැහැලා පෘථග්ජන භූමියේ. හැබැයි මේක එකපාර වෙන්නේ නැහැ ටික ටික වෙනස් වෙනවා. සිතුවිලි ටික ටික තමන් අවදි වෙනා හැම මොහොතෙම දැනෙන්න ගන්නවා. මේක සිතුවිල්ලක් නේ කියලා ඒකෙන් එච්චර කම්පණේ එන්නේ නැහැ. අටලොදාමින් කම්පා නොවන ගුණේ ටික ටික වැඩි වෙනවා. ලාභා ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති ඔය තියෙන ඔය අටලොදාමින් කම්පා නොවන ගුණේ ටික ටික වැඩි වෙනවා. කීර්ති ප්‍රශංසා ලාභා ලාභ නින්දා නින්දා ප්‍රශංසා ඔය ඔය විදිහට තප දුක් කියන ඒවා ටික ටික ඒව පස්සේ ඒ කියන්නේ ලාභෙත් එකයි අලාභයත් එකයි නින්දාවත් එකයි ප්‍රශංසාවත් එකයි කීර්තියත් එකයි අපකීර්තියත් එකයි සපත් එකයි දුකත් එකයි ඔය අමුතුම ස්වභාවයකට ඔක්කොම දරා ගැනීමේ විශාල ශක්තියක් උපදිනවා සත්‍ය සත්‍යත්ව දකින්නකොට නැත්නම් බොහෝ තින්ගම තමයි කොහොමද කරන්නේ වල තේරෙන්නේ නැහැ සුදා ධර්ම ප්‍රබෝධය සබෝධය සබෝධය පැහැදිලිව කටයුතු කරනවා ඇත්තටම සත්‍යයට එන්න ඕනේ නේද ප්‍රායෝගික වෙන්න ඕනේ. මොකද මේක ප්‍රායෝගික ධර්මයක් සාන්දිටික ධර්මයක්. අපි මේක අදහන එකක් විශ්වාස කරන එකක් නෙමෙයි මේක දෘෂ්ටියක් නෙමෙයි. මේක අපිට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් ඇත්තටම. මේක ඇත්තටම කාලය කියන්නේ මේක මායාවක් වෙනවා. තුන් කාලයම මේක මායාවක් වෙනවා. මේක මෙනෙහි කරන්න ඔබතුමා ඇත්තටම විවේකීව ඉන්න මොහොත එහෙම ඔබතුමාට ගොඩාක් වටීවි. මේක සතෙක්ට සතෙක්ට මේක වැටහෙන්නේ නැහැ. මේ ධර්මයේ තුල ගොඩක් දේවල් අපි මේ දේශනා කරගෙන යනවා නැවත කොහොමද එහෙම දෘෂ්ටිය තුල උපදින්නේ කියන එක පවා. සතෙක්ගේ කුසේ කොහොමද දෘෂ්ටිය තුල සකස් වෙනවා. නමුත් මේ අවබෝධය ඇති කෙනෙක්ට එහෙම දෙයක් නැති නිසා එහෙම සිතක් පහළ වෙන්නේ ඔය ත්‍ුතිසිතේ පවා එහෙම ලෝකයක් ගැන හැඟෙන්නේ. ඕකයි හේතුව. ලෝකයක් නෑ දැන් නැති බව යම්කට ප්‍රත්‍යක්ෂ වුණොත් කොහොමද උපදින්නේ? හරි. පැහැදිලි කරගන්න. ඔව් ඇත්ත. එහෙමනම් ඔබතුමාට තව එහෙමනම් මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. එහෙමනම් සතුයි එහෙමනම් කතා කිරීම ගැන. හොඳයි එහෙමනම් මොන හරි තිබ්බොත් ගැටලු තිබ්බොත් පස්සේ විවේක පැහැකි වෙලාවට ගන්න. හොඳමයි එහෙනම්. සේමා සර්මයි. ඔබතුමාට අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා. ඔබතුමා අහුවද දේශනාවක අපි කියනවා මේ සිතුවිලි තියෙනකන් දුක තියෙනවා සිතුවිලි මිදුණු තැන දුකෙන් මිදෙන්නේ එතනයි ශුන්‍ය ස්වභාවය එතන කෙනා නැහැ ආත්මයක් නැහැ එතනයි බුද්ධ නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරක් ඒ ධර්මයේ දැකීමයි ධම්ම නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරක් ඒ එනේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි සංඝ එනේ එන අරමුණ දැක දැක මිදෙන එක නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරක් එතනයි තෙරුවන් සරණ කියන්නේ. අර තෙරුවන් සරණයි කියනකොට ඒක මතක් වුණා. එතන සබැලසින් තෙරුවන් සරණ යන ආර්යයන් වහන්සේ නමක් බවට ඔබතුමා ටිකෙන් ටික පස්සේ තෙරුවන් සරණයි